නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අතීතනාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිපිත්වා වවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානං තීති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ උපාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි මේ නිසරණ වනේදී බ්‍රහස්පතින්දා උදේවරුේ අතහමාර ඉඳලා අටහමාර කම්පය චාරිත්‍රානුකූලව මේ විපස්සනා ධර්ම දේශනාවක් සඳහා වෙන් කරගෙනයි තියෙන්නේ. අදත් අපිට මේ බ්‍රහස්පතින්ද ධර්ම දේශනා පැයයි එළඹිලා තියෙන්නේ. ඉතින් අද දවසේ මාතෘකා වශයෙන් ඉදිරියෙන් තියාගන්න තියෙන මේ සම්මසන ඥානය කියන එක. එතෙන්ද අපි ආවේ දේශනා මාලාවක 18 වෙනි දේශනාව වශයෙන්. ඒ දේශනා මාලාවට අපි ඉදිරියෙන් තියාගත්තේ මේගිය සූත්‍රය කියලා උදාන පාළේ දක්වන වටනා සූත්‍රයක් යෝගාචර ජීවිතයට වැදගත් වෙන සූත්‍රයක්. ඒ සූත්‍රයේ ප්‍රධාන වශයෙන් සරුවචනාංශයේ මේගිය ස්වාමීන් වහන්සේ කෙරේ කරුණාවේ මෛත්‍රියෙන් ප්‍රඥාවෙන් දේශනා කරන්නේ තාමත් මුහුකුරවා ගත්තේ නැති චේතෝ විමුක්තිය මුහු කරවා ගැනීම සඳහා නැත්නම් යෝගාවචර ජීවිතයේ પરමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා යෝගාවචරයේ කුවිසින් සලකා බැලුවොත් හොඳයි කියලා සර්වඥතා ඥාණයට වැටෙන කාරණා පහක්. ඒ කාරණා පළවෙනි කාරණා වශයෙන් අපි තේරුම් ගත්තේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ තුන්වෙනි කාරණාවටයි අපි මේ 18 වෙනි දේශනාව වෙනකොට අවිල්ලා තියෙන්නේ පිළිවෙලින් ඒකෙදි තියෙන්නේ කළ යුතු කතා සහ නොකළ යුතු කතා පිළිබඳව ඉඟියක්. විශේෂයෙන්ම මේ සූත්‍රයේ නම් ඒ නොකළ යුතු කතා පිළිබඳ ලයිස්තු ඉදිරිපත් කිරීමක් සරුවචනසේ කරන්නේ ඒ වෙනුවට සඳහන් කරලා තියෙනවා කළ යුතු කතා ඒ කතා පමණයි යෝගාවචරෙක් විසින් පැවැත්විය යුත්තේ. එතකොට ඒ යෝගාවචරයාගේ ඒ චේතෝ විමුක්තිය නැත්නම් බලාපොරොත්තු වෙන්නා වූ යෝග ජීවිතේ බලාපොරොත්තු වෙන්නා වූ પરමාර්ථ ඉෂ්ට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියන එක සරුවත් සංසේ සඳහන් කරනවා. ඒ කතා මේ සූත්‍ර විතරක් නෙමෙයි අනෙක් සූත්‍ර වලත් දැක් ගන්න පුළුවන් දස කතා වස්තු වශයෙන්. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, විරියාරම්භ කතා, අසංසග්ග කතා, ශීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දසන කතා ආදී වශයෙන් ඒක ප්‍රසිද්ධයි. පොත්පත් කියවනත් අතර ප්‍රසිද්ධයි. මොකද සරුවචන දේශනාවේ බොහෝ තැන්වල සඳහන් වෙනවා. මෙතනත් ඒක සඳහන් වෙනවා ඒ කතා 10න් අපි මුල් මුල් කොටස් කියවලා අද අපි ඉන්නේ ප්‍රඥා කතා කියන කොටසේ. කල යුතු නැනවත් කතාව. ඒ කල යුතු නැනවත් කතාව විවිධාකාර බව ඒ වචනේ විග්‍රහ කරන සංග්‍රහ කරන අට කතාචාරින් වහන්සේලා ඥාන කතා කියන එක යෝගාවචරික සත්වී යුතු දැනගත යුතු ඥාන කතා ලයිස්ට්ුවක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළ මේ ඥාන කතා කියන අදහසේ වචනාර්ථය එහෙම වුණාට මෙතන මේ මේගිය සූත්‍රයේ පසුබිමට සාපේක්ෂව බලනකොට මෙතෙන්ට කතා වේය යුත්තේ විපස්සනා කතා කියන එක යෝජනා කරනවා. ඒක ගැළපෙනවා එතෙන්ට. ඒ මොකද ඊට කලින් සමාධි කතා සඳහන් වෙලා තියෙනවා ඊට කලින් සීල කතා සඳහන් වෙලා තියෙනවා මෙතන ප්‍රඥා කතා වශයෙන් ත්‍රිපිටකයේ බොහෝ විට ගැලපෙන්නේ සසඳෙන්නේ විපස්සනා ප්‍රඥාවට තමයි සමාධි භාවනා ප්‍රඥා භාවනා කියලායි මේක සඳහන් කරන්නේ සමාධි භාවනා විපස්සනා භාවනා කියලත් මේක යන නිසා විපස්සනා කතා ඥාන කතාවට සම්බන්ධ වෙනවා. ඒ ඥාන කතා අනිකුත් ආගම් එක බලනකොට බුද්ධ ආගම තාම ගැඹුරින් සාකච්ඡා කරන අගය කරන එහෙම නැත්නම් එවැනි ඥානයක් ඇති කෙනාට පමණයි මේ ශාසනයේ මේ බුද්ධ දේශනයේ මේ පණිවිඩයේ හුඟක් වැඩ ගන්න පුළුවන් නේ කියන එක අනිකුත් ආගම් විශ්ේ සමහරලාට ඊර්ෂ්‍යාවට බලනවා බුද්ධ ආගම තියා සමහර බලනවා මේ බුද්ධ ආගම ඔක්කොටම කියපු ආගමක් නෙවෙයි ඥානවන්තයන් සඳහා කියප එකක් අපේ වණන් එහෙම නෙවෙයි අපේ ව ඕන කෙනෙකුට පුළුවන් ඒක නිසා ඔක්කොමලා අපි කරායින්ටි කියලා මේක මේ ආගමික ව්‍යාපාර පැත්තෙත් පාවිච්චි කරන මේ වචනේ කෙසේ නමුත් මේ ප්‍රඥා කතාව බොහොම වැදගත් වෙනවා කෙනෙකුට මේ යන ගමනේ එල්ලේ තේරුම් අරගන්න සහ එල්ලේට කෙටි මාර්ගයෙන් සුඛ මාර්ගයෙන් ඍජු මාර්ගයෙන් ළඟා වීම. ඒ කතා පහුවෙනකොට පහුවෙනකොට අටුවා යුගයේදී වඩ වඩා විස්තර වෙන්න පටන් ගත්තා කාරණා දෙකක් නිසා වෙන්න පුළුවන් එකක් තමයි පූර්ව බුද්ධ ශාසනය පහළ වෙච්ච තරම් පිං ඇත්තෝ නැති නිසා මත්තේ මත්තේ පහළ වෙන අයට ඒ හැන්දෙන් කවන මට්ටමට තුනී කරලා දියාරු කරලා කවන්ට වෙච්ච නිසා අර ගැඹුරුන් තිබුණු කොටස් තුනී කර කර තුනී කර කර ලියලියා ඉදිරිපත් කරන්න යෙදුණා. දෙක තමයි භාවනා කාට්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න මේ ඥාන පිළිබඳව විස්තර ගොඩාක් ශාසන සංග්‍රහයට ශාසන පොත්පත් වලට එන්න පටන් ගත්තා. ඒක නිසා ඒක ලියමන එක මොස්තරයක් වෙන්න පටන් ගත්තා විශේෂයෙන්ම ලංකාවේ අටුවා යුගයේදී. ඇත්තට මේවා ගැඹුරු දේවල්. මේ භාවනාවේ ප්‍රායෝගිකව ලබන දේවල් අන්නේ ලබන දේවල් ලියා තබා ගැනීම ලංකා ඉතිහාසයේ බුද්ධ ශාසන කරපු ලොකුම සේවාවක් බව අපි දැනගන්න ඕනේ. ඒ ලියමනේදී ඒ අනිකුත් කතාවට වැඩිය මේ ප්‍රඥා කතාවට ගාතන ලැබිලා තියෙනවා. ඒ නිසා අද භාවනා කරන අයට ඒ විස්තර වශයෙන් ඒවා ලැබෙනවා වගේමයි තව තවත් භාවනා කරන අය මෙව්වම ලියනවා. ඒක නිසා අද භාවනා ජීවිතේ භාවනා ලෝකයේ විපස්සනා ලෝකයේ විපස්සනාව පිළිබඳව ලියනකොට හුඟ දෙනෙක් ඒ කලින් කරන අර අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, මේ විරියාරම්භ කතා වගේ කියලා මේ Taman ළඟ තිබිය යුතු ජීවන දර්ශනයේ තිබිය යුතු අල්පේච්ඡතාවය, ලද දෙයින් සතුට වෙන ගතිය, ඒ වගේම සතුටින් ජීවත් වෙන ගතිය, වීරියවන්ත විය යුතු ගතිය, බොහෝ දෙනා සමග ඇසුර පැවැත්විය යුතු නැහැ. විවේකීව ගත කළ යුතුයි කියන කතා ඒව එච්චරම වැදගත් නෑ ඒව සාමාන්‍ය සාමාන්‍ය බුද්ධිය. ඒකම සීලය පිළිබඳව සමාධිය පිළිබඳව එච්චර වැදගත් නෑ වැදගත් වන්නේම මේ විපස්සනා ඥානයි කියන එක පසුගිය අවුරුදු 30 40 දී ඊටාත්ම විස්තර වෙන්න පටන් ගත්තා පුම්බා දක්වන්ට ඊදුණා. ඒක එක පැත්තකින් හොඳයි හොයන කෙනාට හම්බ වෙනවා. දැන් දැන් හොයන්න පටන් ගත්තොත් ඒ ඩිංගිත්තක් අපි පොතක් පතක් කියවලා විපස්සනා පැත්තට මේකමයි නැවත නැවත මතු කරලා තියෙන්නේ. නමුත් ඒකට මේ මතු කරාට තිබුණටම ඒකම විතරක් කියලා හිතන්නේ නරකයි. අපි ගන්න ඕනේ. ඒකට හේතු වෙන අර අල්පීච්ඡතාවයේ, සන්තුට්ඨිතාවයේ, සීලය, සමාධියත් අවශ්‍යයි. එහෙම නැත්නම් කියනවා මේ ඥානයේ තියන්න සුදුසු තැන. සංසන්දනාත්මක සුදුසු තැනක තිබ්බොත් තමයි මේ ඥානය මුල් බහින්නේ අතුපතර වීදලා වැඩෙන්නේ. එහෙම නැත්නම් ඒක මේ අස්ථානගත වෙනවා සුදුසු තැනක නැති වෙනවා. ඉතින් අපි මේ 18 වෙනි දේශනෙට එනකොට මේ වගේ පසුබිමක් සකස් කළ දුන්නේ නැත්නම් මේ දේශනේ විතරක් අහන කෙනෙක් හිතාවි මේ ටික දැනගත්තේ නැති නිසායි මට භාවනාව හරියන්නේ නැත්තේ දැන් දැනගත්ත දැන් නම් මගේ භාවනාව හරියන්ට ඕනේ මේවා දන්නාට්ටිය ලෝකේ අඩුයි මං විතරයි දන්නේ කියලා අර වැරදි taksir වලටත් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා පසුබිමට සාපේක්ෂව නැහැ මේ කාරණා අපි අපේ මතක සටහන් වල තැම්පත් කරගන්න. අපි අපේ අගයන් ආඩම්බරයන් වල තන දෙන්න. ඉතින් මේ සම්මතන ඥාන කියන එකයි මේ අපි මේ ප්‍රවිෂ්ටයක් ලබා ගන්න බලන්නේ. එහෙම නැත්නම් ආරම්භයක් ලබා ගන්න බලන්නේ. මේ සම්මතන ඥාන දැන් කාලේ කතා කරන භාෂාවෙන් කියනවා නම් අට්ඨාරස විපස්සනා ඥානවල තුන්වෙනි ඥානෙ. පළවෙනි එක නාම රූප පරිච්ඡේද ඥානය. ඒකට අපි කල් ගත්තා. දෙවෙනි එක පච්චේ පරිඝා ඥානෙ. මම හිතනවා අපි ඒක දේශන දෙකක් විතර කරලා තියෙනවා. ඒ අණුව තමයි ඒ පාරේ තවත් ඉදිරියට පියවරක් හතක් කණුවක් තමයි මේ සම්මත ඥානය කියලා කියන්නේ. මේ සම්මත ඥානෙ එnde ඉස්සරලා ඇති කරගන්නා වූ මේ පච්චේ පරිග්ගා ඥානයට කියන්නේ ditthi visuddhiය කියලා. තමන් මේ තුආකල් සංසාරේ ගෙනාපු මේ දෘෂ්ටි ජාලේ බ්‍රහ්ම ජාලේ පැටලා හිටපු කෙනා එයින් පිරිසිදුවක් ලබාගෙන ඍජු පාරක් ලබාගෙන දැන් මේන මේකයි සම්‍යක් දෘෂ්ටිය විය යුත්තේ මේකයි මධ්‍යම ප්‍රතිපදා විය යුත්තේ කියලා භාවනා ජීවිතේ කාලසටහන තේරුම් ගන්න අරමුණ තේරුම් ගන්න කමඨාන් සුද්ධ කිරීම තේරුම් ගන්න නිතිපතා මෙන්න මේ ටික මං විශ්ින් කරදිය යුතුයි කියන එක තේරුම් ගන්නට තේරුම් ගත්තා නම් පච්චපරිග්ගා ඥාන මට්ටමට එනවා පච්චපරිග්ගා ඥාන මට්ටමට ගියා නම් ඒ කල යුතු නොකල යුතු දේවල් වලින් පට බේරා ගැනීම දක්ෂ වෙනවා ඊට පස්සේ තමයි මේ කාංකා විතරණ විසුද්ධි මට්ටම අංග සම්පූර්ණ වීමක් තමයි මේ සම්මතන ඥානදි සිද්ධ වෙන්නේ කෙසේ නමුත් ඒක හොඳට පොතපත කියවන කොටත් නැත්නම් සුතමේ ඥානෙ වශයෙන්ොත් එහෙම නැත්නම් චින්තාමේ ඥානයක් වශයෙන් ගත්තත් පේනවා සම්මසන ඥාන අවස්ථාව එක කඩයිමක් කියලා. එලිපත්තක් කියලා. භවනා ජීවිතේ වැඩි වියපත් වීමක් මෙතන සිදුවෙන බව පේනවා. එතන තීරණ පරිඥාවක් තීරණාත්මක බැස ගැනීමක් සිදුවෙන්න හේතු කරුණු මේ සම්මසර ඥානෙ තියෙනවා. ඒ නිසයි එවැනි බැස ගැනීමකට নিমග්න වීමකට හේතු කරුණු ගැනීමකට සුදුසු පරිසරයක් අර නාම රූප පරිච්ඡේද ඥානෙ පච්ච පරිග්‍රහණය ලබාගෙන සම්මසර ඥානෙදී එක විදිහක තලතුණා භාවයකට මේ භාවනා හිත භාවනා යෝගාවචරයපත් කරනවා. ඉතින් ඒක නිසා අපි ඔయిత කලිමුත් මතක් කරගත්තා වගේ සමහරෙකුට මේ සම්මත ඥාන අවස්ථාවට එනකොට ලොකු ධෛර්යයක් ලොකු ආත්ම ශක්තියක් දිගට මේ වැඩේ කරගෙන යන්න ඕනෑ කියලා ඒ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාවල තිරිහං වීමක් වැඩිවියපත් වීමක් ඒවා මේ උනන්දුකාරක තත්වයක් තියෙනවා. ඒක සමහරු අදි탁සේරුවට ගියොත් කලිම වෙචින්ම විශේෂයෙන්ම අර පච්චපරිකා ඥානදී හම්බෙන චුල්ලසෝතාපන්න තත්ත්වයේ වගේ දෙයක් චින්තාමේ පැත්ත වැඩි කරලා භාවනාවේ අඩු කරලා තමන් පිළිබඳව අධි탁ෂීරයට ගියොත් මේ සම්මත ඥාන අවස්ථාවේදී අනතුරුකුත් තියෙනවා තමන් දැන් රහත් වෙලා ඉන්නේ තමන්ට ධ්‍යාන භාවනා ඔක්කොම තියෙනවා අභිඥාත් තියෙනවා ඔක්කොම කියලා හිතා ගන්නටත් සෑහෙන මානසිකත්වයක් ඇති කරලා දෙනවා ඒක නිසා ඒ මේ පහරෙන් පිට පණින්න ඉඩ තියෙනවා. වනගත වෙන්න මේ ලඳු කැලෑ දිගේ දුවන්ටත් ඉඩ තියෙනවා. ඉතින් අද මේ ලෝකයා භාවනාව කියලා මවාගෙන තියෙන චිත්ත රූපයත් හරියට සාර්ථකව භාවනා කරන යෝගාවචර මේ ලෝකයාගේ මේ මතිමතාන්තර සන්තෝෂ කරන්න කටයුතු කරන නිසා සාර්ථක යෝගාවචරයා අදි탁සීරුවට වැටුනොත් තරුංගලේ නූල කඩාලා ගියා වගේ දරු ගැබේ ඉඳද්දි පෙකණි වැල කඩලා ගියා වගේ නාස්තිකටත් යන්න ඉඩ තියෙනවා. ඉස්තරහණියක් වශයෙන් නෙවෙයි ගොඩාක් කාලේ නාස්ති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අන්ධහැර පාන්න ඉඩ තියෙනවා. මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් ඒක නිසා මේ ඥාණය ඒ ඥාන සංග්‍රහය ඥාන පරිණාමය ඥාන කතා දක්වන පොත්වල විශාල වශයෙන් විස්තර කරනවා. විස්තර කරන එකක් ඒ ඥානයේ තියෙන භාවනා කරනකොට වැටහෙන හැටි ඒ වගේ මේකේ මූල ධර්ම මේ වශයෙන් ඒකට තියෙන මේ මූල ධර්ම මේ හේතු කරුණු දැක්වීම අනිත් එකකින් නොමග යන්න පුළුවන් හැටි. ඉතින් ඒක නිසා ඒක මේ වගේ භාවනා මේ ධර්ම දේශනාවකදී කිය යුතු කාරණා බොහෝමයි. සම්මස්න ඥානෙට ආපුවාම කිය යුතු කාරණා බොහෝමයි. හැබැයි මට සෑහදාරණ මේ සැකයක් කියන්න බෑ අදහිල්ලක් තියෙනවා මේ ඔක්කොමලා මේවා දන්න දේවල්. මේ ඉන්න එක්කෙනෙක්වත් බොහෝ දෙනෙක් නොදන්නවා නෙවෙයි. ඒ කොච්චර දැනගත්තත් මෙතනදී මේ කොණ්ඩේ අවුලුණා වාගේ ගැට පීරලා ගැට කඩලා පීරගත්තා වාගේ ගුණයක් ගන්නෙ නම් බොහොම කලාතුරකින්. ඒක ඒ එක එක යෝගාවචරගේ දුර්ලභම නෙවෙයි මේ සිදුවෙන මේ කඩීමේ මේ සිදුවෙන පරිණාමී රූපාන්තරණයේ බරපතලකමයි එතන තියෙන්නේ. හැමදාම භාවනාවේ එතෙන්ද ගිය කෙනෙක් වුණත් ඊගා දවසේදී එතනදී අදි තක්සිරටපත් වෙන්න පුළුවන්, අව තක්සිරටපත් වෙන්න පුළුවන්, පටලවා ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ මට්ටමේ ඉන්න කෙනාටත් මේ භාවනාව පිළිබඳව බණ ඇහිලා ලොකු කලෙලියක් වෙන්න ඕනේ ඒ තාලට බණ කියන්න ඕනේ. ඒක නැති කෙනා නැත්නම් මේ බණ දන්නේ නැති එහෙම නැත්නම් මේ ඥාන තවන පමිනිත නැති කෙනා මෙව්වට මේ උඩාතු පනින්න ගිහිල්ලා ඉවරලා පස්සෙම යන ගණ්ඩත් නරකයි. ඒකත් මතක් කරලා දෙන්න ඕනේ මේ ඥානය කවදාකවත් තාටමලා උඩ පැනලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊට කලින් හේතුපාදක වෙන ඒ නාම රූප පරිච්ඡේ ඥානය සහ පච්චේ පරිග්ගා ඥානය අනුව ඉනිමගක් දිගේ පිරියම් පිරියම් පිරෝ නගිනකොට වගේ හම්බෙන දෙයක්. ඉතින් හම්බුණාට පස්සේ ඒක ඒ මට්ටමේ ඇති හැටියෙන්ම අවබෝධ කර ගැනීම ඒ මාර්ග ඥානයකදී යෝගාවචරයා ඒ ලැබපු ජයග්‍රහණය පිළිබඳව උදම් නොවි ඊගාව ජයග්‍රහණ සඳහා කටයුතු කරන වීරවරයෙක් තරඟ ජයග්‍රාහකෙක් වාගේ අවශ්‍ය කරන ඒ පුහුණුව අවශ්‍ය කරන ඒ පරීක්ෂණ ටික මේ සම්මස ඥාන අවස්ථාවේදී සිදු වෙනවා ඉතින් ඒ වෙලාවේදී ඒ ගැන දනා කියන ගුරුවරයෙක් ළඟ හිටියොත් හුඟක් ලේසි. ඒ ගුරුවරයාට ඒ හරියට වැඩි විපත් වෙච්ච ගමන් ගෑල් ළමේ තමගේ අම්මත් එක්ක හිටියොත් ආරසාව හොඳයි. තාත්තා එක්කවත් හොඳ නැහැ කියලා කියනවා. බාප්පා එක්කනම් කොහොමඩක්වත් යන්න එපයි කියනවා. අන්න ඒ වගේ මේ වෙලාවට ඒ අරසාව ලැබෙනවා නම් හොඳයි. නමුත් අද පවතින සංකර සමාජයේ සංකීර්ණ සමාජය හැටියට හැම කෙනාටම එවැනි ඒ කටයුත්ත වෙනකොට එවැනි භාවනා මධ්‍යස්ථාන වාතාවරණයක් ගුරුවරයෙක් කියන ආරක්ෂාව ලැබෙන්න නොලැබෙනවාමත් අන්න ඒකට ගැළපෙන විදිහට මේ බණ කියවෙන්න එහෙම නැති එසේ නමුත් ප්‍රගතිය කැමති වෙන යෝගාවචරේකටත් ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට මේ බණවල කර්ම කියවෙන්නත් ඕන. ඒකයි මම කිව්වේ. ඒ අනුව අද එකතු වෙලා තියෙන කරුණු රාශියක් තියෙනවා මේ සම්මසර ඥානයේ සම්බන්ධයෙන්. මේ දන්නේ නැති දෙයක්වත් නෙමෙයි මම මේ කියන්නේ දන්න දෙයක්. මේකෙන් අදහස් කරන්නේ එකම දේ තමයි ඒක ගුණයක් ඇති කළ දෙන්නේ. ප්‍රයෝජනේ සලකලා මේ දැනුම අපි පාවිච්චි කරන්නේ කොහොමද කියනවා මිස ඒ දැනුම දැනුම සඳහාම තියාන කඩමැත දොඩවන්නවත් මේ දැනුම නැහැ කියලා භාවනා නොකර ඉන්නවත් නෙවෙයි. ඒක නිසා මේ ඉතිරි ඉතිරි ඉස්සරහට ඉදපත් කරගත්ත ඒ ධර්මාත්‍රිකා වශයෙන් ගත්තොත් අතීතනාගත පච්චුප්පන්නාන ධම්මාණං සංකිපිත්වාවත්ථානේ පඤ්ඤා සම්මසනේ ඥානං කියලා ඒ පරිසම්බිදා මාර්ගයේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයක් තියෙනවා. ඒ නාම රූප පරිච්ඡේ ඥානෙත් පච්චේ පරිග්‍රහ ඥානෙ වශයෙන් අපි භාවනා කරනකොට මේක හුඟක් වෙලාට ඉතින් අපි සම්බන්ධ කරන පරියංක භාවනාවට එහෙමම විය යුතු නෑ නමුත් වැඩි දෙනෙක් වෙ සිදුවෙන්නේ එහෙම නිසා අපි ඒ රාමුව දිගේම යමු පරියංකේ වාඩි වෙලා යම් කෙනෙක් ඒ ආස්වාස ප්‍රස්වාස බලනවා නම් පිම්බීම හැකිලිම බලනවා නම් ඒ පුද්ගලයා හාපුරා කියලා ඒ Tamanට මතුවෙන ප්‍රධාන නීවර ධර්ම මැඩපවත්වාගෙන අරමුණට මුණට දාලා එල්ලේ පවත්වාගෙන යනකොට ඉස්සල්ලාම Tamanට වැටහෙන වෙලාවක් එනවා දැන් නම් ඒ බාහිර බාධක නීවරණ සද්ද වේදනා හිතවිලි වගේ මේ අතුරු මාර්ග වල යන්නේ නැතුව මට අරමුණේම විනාඩි 5ක් 10ක් ඉන්න පුළුවන්. ඒ ඉන්න වෙලාව හොඳට ඕම දන්නවා දැන් මම ඉන්නේ අරමුණට මුණ දාලා ඒක වැඩි වෙනවා මම මේක වැඩි කරන්න මෙහෙමයි කරන්න ඕනෑ කියලා දැන මිටිකන් යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා. අන්නේ වැටෙන පටන් ගන්න අවස්ථාවේදී ඒ අරමුණ මෙනේ කරන හිතට වැටෙන වැටහිල්ල මූල ධර්මානුකූලව එහෙනම් චිත්ත ප්‍රවෘත්ති පැත්තෙන් බලනකොට කියනවා ඒ අරමුණ හොඳටම ගොරෝසුම වෙච්ච වෙලාවේ තමයි ඒ අර සතිය තාම දියුණු වේගෙන එන වැඩට බහගත්ත යෝගාවචරයට අරමුණ පේන. ආස්වාසේ බannොන් ආස්වාසේ හොඳටම නාස්පුඩු පුරවාගෙන පිට වෙන වෙලාව තමයි ආස්වාසේ අහුවෙන්නේ ඊට කලින් ලාවට පටන් ගන්න හරිය අහුවෙන්නේත් නැහැ. ඒ පිට වෙලා ඉවර වෙලා ගෙවිගෙන යන හරිය අහුවෙන්නේත් නැහැ. මොකද ඒ හරියට හිත සිවුම් වෙලා නැහැ. සතිමත් වෙලා නැහැ. සමාධිමත් වෙලා නැහැ. ඒ නිසා යෝගාවචරයේ ආස්වාසයකදී හොඳට මදාරිය පිටකොන්ද හරිය ඔන්න මයේ නාසිකාග්‍රයේ පීරාගෙන උණුසුමට කලන චලන චම්පන කම්පන සහිතව ඔන්න හිට පිට වෙනවා කියලා දැක ගන්න. එතකොට ඒක තීව්‍ර කිරීම සඳහා ඒ අදහස හොඳට පිරිසිදු කර විසඳ කර ගැනීම සඳහා පරිච්ඡේද කර දැක්වීම සඳහා ගුරුවරයා මතක් කරන හොඳයි මේ විදිහට වැටෙන ආනාපානත් එක්ක යාළුවෙන්ට ලං වෙලා බලන්ට විස්තර ශාස්ත්‍ර බලන්ට මේක ආනාපානෙදී ආස්වා ප්‍රස්වාස අවස්ථාව මේ විදිහට හොඳට නාස්පුඩු පුරවාගෙන උණුසුම් කරගෙන කම්පන චංචල වේග සහිතව ව්‍යාකූල වේගයකින් යනවා කියලා කියනවනම් ආස්වාස වේගය ඔයත් එක්ක කොයි වගේද කියලා ඒ දෙක සංසන්දනය කරන්න. එතකොට යෝගාවචරය ආස්වාසයට හොඳට හිත ඉන්නකොට ආස්වාසයේ තර මැද හරියේ නාස්පුඩු පුරවාගෙන ඇතුළට ප්‍රවාහය ඇදීගෙන එන වෙලාවේදී මේක දැන් ඇතුළටයි පිරිමැදීම තියෙන්නේ. මේකේ තියෙන සාමාන්‍ය වාතාශ්‍රයේ තියෙන සිතිල් ගතියයි මේ හුස්ම ඇතුල් වෙන එක කීකරුයි එහෙම නැත්නම් ප්‍රස්වාසයට වැඩිය චංචලයි කම්පනයි ආදි වශයෙන් ඔන්න ආස්වාද ප්‍රස්වාස දෙක වෙන් කළ දැනගන්නකොට මේ දෙකේදිම ආරම්භක යෝගාචර දකින්නේ ආස්වාසේ ගොරෝසු මැද හරිය සහ ප්‍රස්වාසයේ ගොරෝසු මැද හරිය. මේ විදිහටම බලමින් යෝගාවචරයට තව වැඩි වැඩියෙන් ආස්වාස ප්‍රස්වාස බලන්න කියනකොට ඒ යෝගාවචරයේ ආස්වාස ප්‍රස්වාසයන් පහක් බලපු කෙනා හයකට යනකොට හතකට යනකොට අටකට යනකොට අමතර බබාගේ භාෂාවෙන් ඔන්න යෝගාවචරය කියන්න පටන් ගන්නවා මට දැන් ආස්වාස ප්‍රස්වාස බලාන යනකොට යනකොට සියුම් වෙන්න පටන් ගන්නවා කියලා. එකම අරමුණේ බොහෝ වෙලා ඉනකොට සියුම් වෙන්න පටන් ගන්නවා කියලා. නමුත් යෝගාවචරය තාම කියන්න ශක්තියක් නැහැ. පළවෙනියෙන්ම දකින ආස්වාසයත් වෙනදාට කල් වේලා ඇතුව මට අල්ලා ගන්න පුළුවන් වෙනදා දකපු මැද ගෙවම් කරගෙන අන්තිමට යනකොටත් මට දකින්න පුළුවන් කියන එක යෝගාවචරයට කියවෙන්නේ නැහැ මොකද ඒ තරම් ඒ ප්‍රකාශ කිරීමේ ශක්තියක් හෝ පටන් ගන්නකොටම සතියේ එළඹ සිටි ගතියක් නැහැ. නමුත් විනාඩි 5 6 එක දිගටම අරබිනකොට ආරමුණු ටිකක් සියුම් මේ සියුම් වේගනේනට එයා දකින්නේ හිතේ සියුම් භාවය නෙවෙයි අරමුණ සියුම් වුණා කියලා කියනවා මට වැඩි වේලාවක් ඉන්නකොට අරමුණ එන්නේ සියුම් වෙනවා. ඉතින් එතකොට ගුරුවරයා තේරුම් ගන්නවා මෙයාට තේරුම් නැතුණාට මේ අරමුණට බහිනකොටම වෙනදාට වැඩිය කලින් අල්ලන්න මෙයා පුරුදු වෙලා තිනවා මෑදත් දැකලා මේ කල් වේලා හැතුව ආනාපානිය අල්ලන්න පුළුවන් නිසා ඒ පුංචි සියුම් වෙච්ච ආනාපානිකමේ ගුරු ආස්වාසිකමේ ගුරුසු ආස්වාසයක් බාටපත් වෙන්නේ. ඊටාම සියුම් වටන් ගන්නා ප්‍රසවාසකෝ මේ ගොරෝසු ප්‍රසවාසයක් බාටපත් වෙන්නේ කියලා ඒ ආස්වාසයට හේතු වෙන හේතුව සහ ප්‍රසවාසයට හේතු වෙන හේතුව කියන මේ දෙක සහිතව ආස්වාස් ප්‍රසවාසය දකින්න. එහෙම නැත්නම් මල දකින්න ඉස්සලා පොහට්ටුවක් දකින්න. ඒ වගේම තුවාල බිබිලක් gediyak වටපත් වෙන්න ඉස්සලා යාන්තම් බිබිල මත වෙනකොටම දකින්න. අන්නේ විදිහට එනේන සංසිද්ධියේ මුලත් එක්ක දැක ගන්න පුළුවන් අවස්ථාව තමයි සාමාන්‍යව පොත්පත්වල පච්ච පරිඥාණය කියලා කියන ප්‍රත්‍යත් සහිතව දකින. ඒකට කියනවා අතීතයේ සහ වර්තමානයේ දෙකම දැකීම කියලා. සිද්ධියක් සිදු වෙන්න මුල් වෙච්ච කොටස් ටික දකින්න පටන් ගන්නවා. ඊට පස්සේ සිද්ධියක් දකිනවා. ඉස්සලා සිද්ධිය දැක්කා දැන් ඒකේ මුල දකිනවා. ආන ওই විදිහට අපිට ගන්නවා නම් ලෙඩක් නැවත නැවත ලෙඩක් එනකොට ඒ ලෙඩ එනකොට ඒ ලෙඩ හැදීගෙන එන අවස්ථාව ලාවට පේන්න පටන් ගන්නවා. මේකේ ලෙඩ සුව කිරීම බොහොම වටින අවස්ථාවක්. ඒ කියන්නේ එම්බ්‍රිසාවක් හැදලා හොඳටම අමාරු වෙනට වැඩිය ඒකේ ලාවට හැදීගෙන එන වෙලාවේ උණු වතුර ලුණු වතුරම සනීප කරතයි. ඒ නිසා දොස්තරවරු හැම වෙලාවෙම බලනවා උග්‍ර ලෙඩෙක් දකපුවාම ඒකට බෙහෙත් අහන්න නැති මට්ටමට ගියත් ඒ ලෙඩේ බෝ වීගෙන එන අවස්ථාවේදී ලෙඩ සුව කරන්න පුළුවන් නිසා රෝග නිర్ణයේදී වෛද්‍ය විද්‍යාවේදී රෝගේ ඇති වෙන අවස්ථාවට බොහෝම අවධානය යොමු කරන. ඒක නිర్ణයට ඉතා වැදගත් වෙනවා. රෝගේ යටපත් කරගන්න, යෝගේ අතයටත් කරගන්න ඉතා වැදගත් වෙනවා. අන්න එතකොට යෝගාවචර භාවනාවේ අතයටත් තේනවා. තමන්ට කීකරු කරගන්න පුළුවන් වෙලාවට නෝ අනේ විනාඩි 5ක් 6ක් ඉන්න පුළුවන්, 7-8ක් ඉන්න නැත්තම් ඔය කැඩිච්චවයි මං ආයසරයක් ආනාපානෙම තියෙනවා. ආනාපානෙම මට විස්තර සහිත බල මීටත් වඩා සියුම් කරගන්න නැත්තම් කියලා භාවන යන්තම් නිකන් අස්වැය නහයට අහන ගතියේ හීය හාන මිනිහට හරක් දෙන්න මෙච්චල් කරගෙන නගුල හරවලා හරක් එහාට මෙහාට හරව ගන්න පුළුවන් ගතිය ඉන්න පටන් ගන්නවා. ඒකට හරි ආසාවක් එනවා. මේ අසුක්කානම කරකවන්න වාහනේ යාර මෙහාට යනකොට වගේ නගුල එහෙම එකලා හරක් දෙන්නගේ හරියට හීවිට පාත්වාගෙන යන්න පුළුවන් වගේ අස්යාගේ ෆ්‍රේන්ස්ලානු නාස්ලානු වලට අස්වැහාට මට හරවන්න පුළුවන් වගේ පුංචි අදිෂ්ඨාන ශක්තියක් වැඩෙන්න පටන් ගන්නවා. මේක මිටෙක් කල් වල්ලලියෙක් වාගේ වල්ලල්සෙක් වාගේ දුවපු කේරා දැන් කීකරු කරගන්න පුළුවන් කියලා එනකොට නැවත නැවත භාවනා කරන්න හිතනවා නැවත නැවත කැඩුනත් හිත ගණන් ගන්න නැතුව අරමුණට හිත යොදවන්න එනවා. ඒක හොඳට භාවනා සාමාන්‍යයෙන් කියනවා දින හතර පයින්කොට භාවනා මධ්‍යස්ථාන ගිහිලා හරියන යෝගාවචරයට ඒ ගතිය එනවා. නිකන් එයාට කාන්දා ශක්තියක් එනවා. භාවනාවට හිත බඳින ගතියක්. මේක අපි ගිය පාර කතා කරපු මට්ටම නෙවෙයි පච්ච පරිග්‍රහ ඥානෙ වගේ මේ හේතු සහිතව මේ නැගිටින්න හිතුනේ නිකම්ම නෙවෙයි. ඒකට හේතුවක් සහිතයි. ඉඳගෙන ඉන්නේ අරමුණ දකින්නේ විස්තර සහිතව මෙන්න මේ හේතුව නිසා. ආදි වශයෙන් මේ යෝග ජීවිතයේ පොඩි පොඩි පොඩි පොඩි මේ හසුරා ගන්න පුළුවන් ශක්තිය එනවා. මෙන්න මේ දෙක පැනීම ඉතාම වැදගත් වෙනවා මේ සම්මසන ඥානය කියන එකට මේ සංකීපීත්වා වවත්තානේ පඤ්ඤා වවත්ථානේ කියලා කියන්නේ අරමුණ හොඳට මූණට මූණ දාලා බලලා අර කියන විදිහට අරමුණ මතුවෙන අවස්ථාව සහ අරමුණේ මැද හරිය විතරක් නෙමෙයි අරමුණ ගෙවි යන හැටි දකින්න පටන් ගන්නවා ඉස්සරලාම වෙන විදිහට කියනවා නම් ආශ්වාසයේ මුලැමැද විතරක් නෙවෙයි මැද හොඳට නාස්පුඩු පුරවාගෙන යන ආශ්වාසී සම්පූර්ණයෙන්ම තුනී බාහිරට පතලා ගෙවි යෑමකට පස්සේ තමයි ප්‍රස්වාසයේ ලාවට මතුවෙන්නේ කියලා ආස්වාසයේ අග මුලමෙතර කපෝ හිත අග දකිනා තාලෙට අත් ගාගෙන මේ යන්න පටන් ගන්නවා ඊට පස්සේ ප්‍රස්වාසයේත් මුලමෙතර දකලා දැන් හුරු වෙන්නේ ප්‍රස්වාසයේත් අග අල්ලන්න පුරුදු වෙනවා මේ විදිහට සම්මසන ඥාණයට යෝගාවචරයට අඳුරේ පහන්නේමද ගුරුවරු අරමුණක මුලමෙදාක බලන්න කියලා දැන් අරමුණ කී කරුණා අරමුණේ මුලැමැද දැන් දැකලා තිනවා අගත් බලන්න කියන්නේ අරමුණේ මුලැමැදක බලන්න කියනවා. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. ඒකට අටුවාචාරින් වහන්සලා මේ සබ්බකාය කියලා කියන්නේ ආස්වාසේ මුලැමැද අග කියලා මෙතෙන්දී යෝගාවචරයට ඉර ඇඳලා පෙන්වනවා. දෙවටක් දිගේ තල්ලු කරගෙන යනවා. යනකොට යෝගාවචරය ඉස්සල්ලාම වතාවට සෑම අරමුණකම ලාවට පටන් ගන්න ඒක ඒකේ මධ්‍යස්ත ප්‍රකස්ත ප්‍රශස්ත භාවයට ප්‍රකාශ භාවයට ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන්ම ගෙවිලා තමයි වෙන අරමුණක් එන්නේ කියලා අඩිය පාදා ගන්න. ඉස්සර තිබුණේ මේ ආස්වාසයක් ආ ඒක ප්‍රසවාසයට ගියා ඕන එක හිතවිල්ලකට ගියා ඕන එක සද්දයකට ගියා ඕන එක වේදනාවට ගියා කියලා හිතනවා. දැන් දන්නවා ආස්වාසයල සම්පූර්ණයෙන්ම ගෙවිල ගියාට පස්සේ තමයි ප්‍රස්වාසයක් එන්නේ. ප්‍රස්වාසයල සම්පූර්ණයෙන්ම ගිහලා අඩියටම කමත පාදා ගත්තට පස්සේ තමයි ආස්වාසයක් එන්නේ. ඒ වාගම තමයි හිතවිලි දෙකක් අතර මැද සම්පූර්ණ අඩිය පේනවා. හිතවිල්ලක ඉඳලා වේදනාවට යන්නේ සම්පූර්ණ අඩිය පේනලා. ආස්වාසයෙන් ඉඳලා වේදනාවට යන්නේ සම්පූර්ණ අඩිය පේනලා කියලා. ඒ යෝගාවචරයට පේන්න පටන් ගන්නවා මේ අරමුණු අපි අවුල් කරන්න ගියාට අරමුණු උතර අවුලක් නැහැ. අපි කියනවා හිත අවුල් වෙලා තියෙනවා බොහෝ මාත්‍රකාව විලා තියෙනවා මට අරක කරන එක ඉවර කරන්න බෑ කියලා අපි මේක මේ සංකර කරගන්න හදනවා. නමුත් අර අරමුණක මැද දැකලා ඊට පස්සේ මුලයි මැදයි දැකලා යම්ම චිත්තක්ෂණයක ඒ අරමුණේම ඒ පරියන්කේදීම ඒ යෝගාවචරම ඒ සතියෙම ඒ සමාධියෙම මුල මැද අග තුන දැකපු දාසෙ පේනවා මේක නිකන් හොඳට පීරගත්තේ කොණ්ඩේ වගේ ඕනේ මොස්තරයකට බැඳයි. අර අවුල තියෙන කොණ්ඩේ තමයි පීරගත්තේ නැති කොණ්ඩේ තමයි ඔය අවුල් කරන්නේ. ආන්නේ වගේ මේ ඒක ගොනු කර ගැනීමම පුදුමාකාර ජීවිතය පිළිබඳව පරිචයක් අත්දැකීමක් යෝගාවචරයට එන්න පටන් ගන්නවා. ඒක ඕනෑමට වැඩි අධ්‍යක්ෂරයක් කරන එක තමයි මම අර කලින් කිව්වේ. දැන් මම rahat වෙලා වෙන්න ඇති. මට දැන් සතිය හොඳටම තියෙනවා. මට දැන් සමාධිය හොඳටම තියෙන කියලා අම්මා බල්ලා හිතෙන්ද වටිනවා. ඒ තරමටම කවදාකවත් නැති විදිහට අරමුණක මුලැමැදාක දකින්න. ආනේ ඒක විපස්සනා ප්‍රවේශය කියලා සඳහන් කරලා තියෙනවා. එතෙන්ට එනකන් අපි කියන්නේ යෝගාවචරයට විපස්සනාව පටන් ගත්තයි කියලා. හරියට ඔය උස තට්ටු කොට නැගිල්ලක බොහෝ මහන්සි වෙලා ලොකු ෆවුන්ඩේෂන් එකක් දානවා. දාලි වලක පොළොව මට්ටම සකස් කරලා කො DPS එක දැම්මට පස්සේ බාසුණක පැත්තෙන් බලනකොට සෑහෙන වැඩ කොටසක් වෙනවා. නමුත් හදපු කොට නැගිල්ල පෙන්නකොට ඒ ටික පේන්නේ නැහැ. ඒක පොළොවෙන් යන තියෙන්නේ. උඩ හරිය විතරයි පේන්නේ තියෙන්නේ. ඒක කාටවත් පේන්නේ නැහැ. මේ කොට නැගිලට මේ තට්ටු ගන්නට මෙච්චර ගෙවුවනම් මේ වැඩිපුර ගාණක් ගෙවලා තියෙන්නේ මොකටද කියලා දන්නේ නැහැ. නමුත් අර හොඳ වැඩ කරන භාෂණය දන්නව තට්ටු ගහන්න හම්බ වෙන්නේ හොඳ ඒ අතිවාරමක් දමාගත්තේ නැතුව අතිවාරෙම වැඩ ඉවරනට පස්සේ පේන්නේ නැහැ. අන්න ඒ වගේ මේ නාම රූප පරිච්ඡේද ඥාන පච්චේ පරිග්ගා ඥාන අටුවාචාරින් වහන්සේලා බව පිළිගන්නවා යෝගාවචරය ගෙවම් කරගෙන ගිහිල්ලා විපස්සනාට වැටිලා විපස්සනාවේදී තමයි පෞරුෂත්ව වෙනස් වෙන්න පටන් ගන්නේ. නමුත් හැමදාම විපස්සනාට සල්ලං වෙන්න, විපස්සනාට බස්ස ගන්න, විපස්සනාට ළඟා වෙන්න මේ නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්ගා ඥාන කියන මූලික ඥාන දිගේ යන්න ඕනේ. ආනෙම ඥාන වලට ගිහිල්ලා යම් මට්ටමක ජවයක් යම් මට්ටමක වේගයක් යම් මට්ටමකට කස කැවිල්ලක් වුණාට පස්සේ තමයි සම්මස්ත ඥානට ප්‍රවිෂ්ඨ වෙලා ඒක දිගේ දියුණුවක් ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ප්‍රවිෂ්ඨ වෙන චිත්තක්ෂණයේම යෝගාවචරයාගේ චින්තනයේ යෝගාවචරයාගේ මේ හිතවිලි මතිමතාන්තරවල සෑහෙන වෙනසකට යම් බරපතල වුණකක් එන්න ඉස්සර වෙලා බරපතල කුණාටුවක් එන්නේ ඉතලා වගේ අකුණු විදුලි ගහලා ගුගුරු වාගෙන දෙදර වාගෙන එන්න පටන් ගන්නවා. එතෙන්දි තමයි මේ යෝගාවචරයගේ සීලය අවශ්‍ය කරලා තියෙන්නේ. එතනදී යෝගාවචරයගේ දුස්සීලකමක් එහෙම කල්පනා වුණොත් අල්ලා විසිකොල දාන. හීනමානයක් උද්දච්චමානයක් කියන විදිහේ මානසික රෝගයක් තියෙනවා නම් යෝගාවචරයට සම්පූර්ණ අපි සාමාන්‍ය වචනෙන් කියනවා පිස්සු ඩබල් වෙනවා. ඒ නිසා මෙතෙන් යනකොට හොඳ මානසික සෞඛ්‍යයක් සහ කායික සෞඛ්‍යයක් තියෙන්න ඕනේ. මොකද මෙතනදී මන්ත්‍රේ හරි දැන් කපුව පරලය. කපුව මායම් වෙනවා. ඉතින් එතකොට දුවන්න පනින්න බෑ. එතකොට කොට්ටෝරුව හොඳටම ලැහැත්ලා ඉන්න ඕනේ. මේක දැනගෙන මේ තොවිල් නටලා මේ මැතිරුවේ ඕකට තමයි දැන් ඉතින් මායම් වෙලා. දැන් ඉතින් මනුස්සයා නෙවෙයි කතා කරන්නේ දේව භාෂාවෙන් කතා කරන්නේ. හැසිරීම සම්පූර්ණයෙන්ම විකාරයි. නමුත් ගරුසරු සහිතව හැසිරෙන්න අන්න ඒ වගේ භාවනාවේදී ඒ සමහර විටක යෝගාවචරයන්ට සහලවන්න පටන් ගන්නවා, দাঁඩි දාන්න පටන් අර ගන්නවා. ඒ වගේම විවිධ සද්ද ඇහෙන්න පටන් ගන්නවා, ඇඟේ හැමතැනම නලියන්න පටන් ගන්නවා, අතපය විසි කරන්න පටන් ගන්නවා. නානා ප්‍රදේවල් මේවා විය යුතුයම නිසා නෙවෙයි මම මේ කියන්නේ. මේ හුඟාකල් කට්ටිය භාවනා කරලා මේවා දැන් ඉදිරිපත් කරන්න පටන් ගත්ත නිසා මේවා දැන් ප්‍රසිද්ධ මේ ලේඛන බවට පත් වෙලා තියෙනවා. යෝගාචරය ඇසුරු කරනකොට හොඳට තේරෙනවා ඒ යෝගාචරයගේ හැබෑ වෙනසක් වෙනවනම් මෙන්න මේ ලකුණු වගේක් පහළ වෙනවා. ඒක මේ පරියන්කේ අනිවාර්යෙන් පහළ වෙයි කියලා සාතිකයක් නැහැ. ඊයේ පහළ වෙච්ච නිසා අද පහළ වෙන්න කියලා ගතියකුත් නැහැ. ඕන වෙලාවක ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම එකලස් වුණා නම් නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්‍රහ ඥාන එකලස්ලා ඉදිරියට ගියා නම් ඒ දවසට ඒ බවට මොන්නවරි හොල්මනක් කරනවා ඇඟේ. තමාට හිතේ. දැන් කොට්ටුරයක් කරන අඩිය රස දාලා ගසනකොට කන පිට හැරෙනවා වාගේ ඒක පාරටම කන පිට හැරිලක් තේරෙනවා යෝගාවචරයට. මෙන්න මේක මට මේ බණ උගන්න බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ විපස්සනා ප්‍රථම ධානය කියලා. බොහෝ විප්ලවීය වචනය හුඟ දෙනෙක් කැවිසිච්ච වචනයක් කියලා තියෙනවා. විපස්සනා යෝගාවචරයා සමත යෝගාවචරයා නම් අර්පණ සමාධියට බැස ගන්නවානේ. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන දස මේ ධානාංග කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත්ත උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණයන් මැඩලනවා. මැඩලපුවාම ඊට බොහොම ආරක්ෂාකාරී විදියට අරුණේ නිමක්න වීම අප කියනවා අර්පණා සමාධිය කියලා. මෙන්න මෙවැනි අර්පණාවක ගති ලක්ෂණු සමති කරපු එකනට විපස්සනා කරනකොට ඒක හොඳට තේරෙනවා. නැති කෙනා සමතේ නැති කරාටත් ධානයක් නැති කෙනාට හොඳට තේරෙන පටන් ගන්නවා මෙන්න මෙතනදී නම් සල්ලං වීමක් වෙනවා මෙතනදී කන පිට හැරවිල්ලක් වෙනවා මෙතනදී පරිවර්ත පරිවර්තනයක් සිද්ධ වෙනවා කියලා සමහරුണ്ട് මේක විනාඩි 35 ඉදි විතර තමයි සිද්ධ වෙන්නේ ආධුනිකයාට ඉස්සලා ඉස්සලා නමුත් ඉස්සරහට එන්න එන විනාඩි 20න් 10න් 5න් බහිනකොටම ආදි වශයෙන් එන්න පටන් ගත්තාම Tamanටම Taman එක්කෝ සැක කරනවා නැත්නම් මේක අදි탁ෂේරයට යන්න පටන් ගන්නවා ඉතින් ඒ වෙලාවේදී ඇත්තටම මේ අර කලිමුත් කිව්වා වගේ භාවනා කරන පිරිසක් එක භාවනා මධ්‍යස්ථානික ගුරු ගෑස් පැල්මයත් හිටියොත් අර ලොකු වෙච්ච කෙල්ලෙක් වාගේ ගෙට කරගෙන රකින්න පුළුවන්. වැඩි විපත් වෙච්ච කෙල්ලෙක් වහා පුරුසාන්තරයට ගියොත් කෙලසෙනවා. ඉතියාද කටමැද දොඩවන්නන්ගේ தત્ත්වේ දිහා බලනකොට මේක එහෙම කියන්න වටින්නේ නැහැ මොකද මේ දක්ෂ යෝගාවචර විතරක් වෙන වැඩක් මේක. ඒ වුණත් පටලැවෙන්න පුළුවන් බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා අටුවාව කතාවේ සඳහන් වෙනවා මේ සම්මසන ඥාන අවස්ථාවේදී ඒ පරිසංග වෙලා ආරක්ෂා කරගෙන ඇතුළට නැමිලා ඉදිරි ගමනක් යනවා මිස මේ කියා පාන්ටයන්ට හොඳ නැහැ හැබැයි ගුරුවරයාට කියා නොපා යන්න බෑ වෙන විදිහට කියනවනම් මේ භාවනා සිදුවනට මේ වෙන්නේ මොකද්ද කියලා කමඨාන් සූත්‍රකමට කියන්න බැරි නම් ඒත් ගොළුෙක් දකපු හීනයක් වාගේ නිකන් අහක යනවා ඇත්තටම අහක යනවා කියන වචන වැරදි කල් ගන්නවා නමුත් මේ වෙනදී මේ බෞසතුන් එක දැනගෙන හොඳට මුල් මුල් ටිකේ භාවනා කළ මෙතෙට ගියාට පස්සේ මේ ඇති වෙන පරිවර්තනය අපේ මේ පණිදාබන් ස්වාමීන් වචනෙන් කියනවා නම් ප්‍රථම විපස්සනා ධානය කියන එක මගේ වචන වලින් මම කියන්නේ කරගෙන ගිය භාවනාව කෙරෙන භාවනාවක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ප්‍රයෝග ව්‍යාපාර කරපු යෝගාවචරය කිසියම් ප්‍රයෝගයකින් තොරව ඉබේම කරන භාවනාවක් බව තේරෙන අතර ප්‍රයෝග කරපු වෙලාවකත් නැති වෙච්ච විදිහේ ධර්ම ඕජාවක් ධර්ම රසයක් විඳිනවා. හොඳ සතියක් හොඳ සමාධියක් බුද්ධ විදියක්. ඔන්න උතෙන් ආවට පස්සේ හුඟව දෙනෙක් මේ ඇති වෙච්ච තත්වයේදී කොහොම කටයුතු කරන්නද කොහොම පිටින්ට ඕනේද කියලා එක විදිහක මම්මුලා වීමක් වෙන එක සාධාරණයි. නමුත් ඒ එක සැරයක් එක කියලා දුනොත් මෙහෙම කරපම් කියලා ඒක මදි වෙනවා. ඊගාදාසෙත් ආයසරයක් මේ ආස්වාසේදී කොහොමද වැඩ කරන්න ඕන කියලා දුන්නොත් මම ප්‍රස්වාසේදී කොහොමද වැඩ කරන්න ඕන කියලා තහන්න ගතියක් එනවා යෝගාවේ. ආස්වාස් ප්‍රස්වාසී නම් හත මට තේරෙනවා දැන් සක්මනේදී මම මොකද කරන්න ඕන. කනකොට බොනකොට මොකද කරන්න ඕන කියලා මේ එනේන දේ පිළිබඳව නැවත නැවත නැවත නැවතත් විමසන ගතියක් යෝගාවචරය තුළ එනවා. ඒක හරි අඩුයි සුතේ සහිත බහුසුතයත් අංගේ. බහුසුදත්තකට එකක් කියලා දුන්නාම 120යි කිව්වට පස්සේ ආ දන්නවා 240යි කියන්නේ. එයා දන්නවා 360යි කියලා. අච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියන එක තමයි අපි අන්වේ ඥාන කියලා කියන්නේ ණය විපස්සනාව කියලා කියන්නේ. ඒ ඔය මේ බුද්ධිය කියලා කියන්නේ. ඒ බුද්ධිය තියෙන කෙනාට එකක් කියලා දුන්නොත් ඒකයි අර අසජි ස්වාමීන් වහන්සේ ළඟට ගියාම සාරිපුත්ත වෙන්න හිටපු ඒ කෝලිත පරිබ්‍රාජකයා ට බණ කියන්න අසී ස්වාංශය අකමැති වුණා. මොකද මට මෙච්චරව ඔක්කොටම ගැලපෙන තාලට කියන්න බෑ. ඒ නිසා සාස්ෘණ වහන්සේ ළඟට යන්න. උන්වහන්සේට පුළුවන් මේ 120යි, 240යි, 360යි ආදී වශයෙන් හොඳට විස්තර කරන්න කියලා. එතකොට මේ කෝලිත පරිපේක්ෂකව අවසරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මට එක ක්‍රමයක් කියලා දෙන්න මට දහසක් නයින් තේරුම් ගන්න පුළුවන් කියලා. මෙන්න මෙතනදී ඒ ගුරුවරයාට සහ භාවනා කරන කෙනාට යන වගකීම මෙතනදී 50ට 50 හිටිනවා. ගුරුවරයාත් විවිධාකාරකම වලින් මේක ගැටේ විසඳලා දෙන්න නිතරම සාදර වෙන්න ඕනේ. ඒ වගේම ශිෂ්‍යයත් නරකයි මම මේ වහන්නකොත් ගුරුවරයා වෙහෙස වෙයි කියලා නාහ ඉන්නත් නරකයි. එහෙම නැත්නම් මට මේ ටිකක් තේරෙනවා අනිත් ටික තේරෙන්න මම කරන්න ඕන කියලා පඬිතුකම් ගන්නත් නරකයි. ඒ වෙලාවේදී මොකද්ද කරන්න ඕන කියලා බෑ. අපි ධර්ම ගෞරවය පිළිටුවාගෙන මේකට විවේක වෙනකන් හොඳට කමඨාන් සුද්ධ කරමින් ධර්ම සාකච්ඡා කරමින් නැවත නැවතත් බණ අහමින් මේකේ හිටියොත් ඒ එන ඒ ණය විපස්සනාව මම හිතන ඉගෙන ගන්න දරුවෙකුට නම් අධ්‍යාපනය පිළිබඳ පැහැදිලි පෙළගැස්මකට උදව් කරනවා. හොඳ ලස්සන චිත්‍රාන්දින කෙනෙකුට නම් ඉතාම දක්ෂව ඒ පින්සල හසුර ගැනීමේ ශක්තිය. ඉංජිනේරුවෙකුට වෙන කටයුත්තක් කරන කෙනෙකුට මේ කලාන්ත තියෙන දේ කෙරිච්ච දේ කරනකොට කර මෙහෙමයි කියලා පුදුමාකාර ගුණයක් එන්න පටන් ගන්නවා. ඒක නිසා මෙතනදී පැහැදිලි අපි මේ කතා කරන්නේ ලෝකෝත්තර ධර්මයක් බව හැබෑව. නිවනට යන්න බව හැබෑව. නමුත් මේ සම්මසන ඥානය පුරුදු කරපු මනුස්සයාට අතේ සුනම්මේ භාවයේ දිනු කරගත්ත කඩු සටන් කාමියෙක් වගේ හැම ශිල්පයකටම හැම දක්ෂතාවයකටම මේක බලපාන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේතන ලෝකෝත්තර ලෞකික කියන ඵල දෙකටම හේතු වෙනවා. ඒක නිසා යම්ම දවසක අපි අපේ දරුවන්ට ප්‍රේම කරනවා නම් අපේ ශිෂ්‍යයන්ට ප්‍රේම කරනවා නම් රජ කෙනේ රටවැසියන්ට ප්‍රේම කරනවා නම් එයාටත් මෙන්න මෙතෙන්ට එනකන්වත් දෙයක් දිහා බලලා ඔය ලෙල්ල පිටක මතු පිට දැක්ක පමණින් වහා තීඳු කරන්නේ නැතුව ඔය හැම දෙයක්ම යම් කිසි හේතුවක් නිසායි පහළ වෙන්නේ එතනත් වරහන් ඇතුලේ දාන්න වෙනවා හේතුවක් නිසා නෙවෙයි හේතු නිසායි කවදාකවත් ලෝකේ එක හේතුවක් නිසා යමක් පහළ වෙන්නේ නැහැ ඒක බුද්ධ දේශනාව විස්තර කරන අටුවාචාර්යන වහන්සලා මම මෙතන බෞසුත භාවය පිණිස ඇතුළු කරලා මතක් කරනවා. කවම කවදාකවත් ඒක හේතුවක් නිසා එක ඵලයක් පහළ වීමක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. ලෝකේ කියන්නේ සංකර පද්ධතියක්. ඒ වගේම එක ඵලයක් එක හේතුවක් නිසා ඵල රාශියක් පහළ වෙන්නේත් නැහැ. ඒ වගේම ඵල හේතු රාශියක් නිසා එක ඵලයක් පහළ වෙන්නේත් නැහැ. හැමදාම සිද්ධ වෙන්නේ එකම එක දෙයයි හේතු රාශියක් නිසා ඵල රාශියක් පහළ වෙනවා. නමුත් අපේ පොට්ට අධ්‍යාපන ක්‍රමයේ අද තියෙන එක හේතුවක් සහ එක ඵලයකට සම්බන්ධ කරලා උගන්ලා තියෙනවා. අපේ ව්‍යාකරණයට කවදාකවත් දෙකක් සංසන්දනය කරන්න බෑ. ඒක ගණිත ක්‍රමවල නම් ටිකක් කරන්න පුළුවන්. මේ මාන දෙක තුනක් දිගේ කරගෙන යන්න පුළුවන්. නමුත් එතෙන්දි හිර වෙනවා. අපේ දැනුම කොටු වෙනවා. මේ රේකී ක්‍රමයට අපි යන නිසා අපිට දන්න මේක හේතුවක් නෙවෙයි එක ඵලයක් නිසා ඔක්කොමලා කටපාඩම් කරන අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඤ්ඤා විඥාන පත්‍ය නාම රූපං කියලා ඉතින් ප්‍රශ්න කරනවා කොහොමද අවිද්‍යාව නිසා සංස්කාර පාල වෙන්නේ ඒ කියන අවිද්‍යාව තුළ දොළොස් සංගෙම තියෙනවා ඔය කියන සංස්කාර තුළ දොළොස් සංගෙම තියෙනවා ඊගාටන විඥාන තුළ දොළොස් සංගෙම තියෙනවා නැතර පළවෙනි සැට් එකේදී අවිද්‍යාව තමයි අයියා වෙන්නේ ලොක්කා වෙන්නේ දෙවෙනි එකේදී සංස්කාර ලොක්කා වෙනවා තුන්වෙනි එකේදී විඥානේ ලොක්ක වෙනවා වගේ අර නායකත්වයේදී වෙනස් වුණාට එකම 12 දෙනා තමයි වේදිකාවේ නටන්නේ. ඉතින් ඒක හරි අමාරුයි කියලා දෙන්නේ. ඒක අමාරුයි කියලා දෙන්න මෙහෙම කිව්වත් කියලා නොදීමක් නෙවෙයි. වැටීමක් නැති වෙන නෙවෙයි. නමුත් ඒක පිළිබඳ සම්පූර්ණ පවත්හානයක් කරන්න අමාරුයි. මෙන්න මේක පිළිබඳව මේ අධ්‍යාපන ක්‍රමයේ මේ ව්‍යාකරණේ මේ අපේ sannivedanaye අපි කොච්චර පොට්ටද කොච්චර අන්ධද කොච්චර එක දිහා කරලා කටයුතු කරන්නේ කියන එක සම්මසන ඥාන එනකොට යෝගාචර තුළ වහා පිපිරීමක් සිද්ධ වෙනවා. සංනිවේදනයේ පිපිරීමක් සිද්ධ වෙනවා. අවබෝධයේ පිපිරීමක් සිද්ධ වෙන කිසිම දෙයක් විනිශ්චය කරන්න පෙළඹෙන්නේ තව හොඳට බලන්න පටන් ගන්නවා මේකේ හේතුව මොකද්ද මේකට ආපු ඵලය මොකද්ද කියනවා මිස අර දැකපු දැක්මට විනිශ්චය කරන්නේ මේකට අපි සිංහලෙන් කියන්නේ තල තුනකම කියලා. එන ඇති කෙනා දැකපු ගමන්ම වහාම පැනලා මොකක් හරි තීන්දුවක් අරගෙන ඒ තීන්දුවට අනික් කට්ටිය ආය නැත්නම් ඒගොල්ලෝ මරන්න ඕනේ කියලා හිතාගෙන ඒගොල්ලන්ට කැප්කුමක් නැහැ කියලා හිතාන හොරිකඩේ කියලා බැන බැන අරගත්ත තීන්දුව කෙටි තීන්දුව අරගෙන හියේ කටමැද දොර වුණා ඉස්සා තමන්ගේ ඔළුවේ අසුචි තියාන ඉස්සිස් කියනවා. සම්මසර ඥාන ඇති වෙච්ච කෙනාට තේරෙනවා ලෝකේ දුවන්න දුවවන්න හදන්නේ මෙන්න මේ වගේ එක පැත්තක් දක්වපු පිරිසක්. ඒ පතේ විරුද්ධ වෙන්නත් බෑ මොකද 99කටත් වැඩි ලෝකේ ඉන්නේ ওই කට්ටිය තමයි. අර සම්මසර ඥාන කියන දැනගන්න ඉතින් කීවානහන ගුරු ඉහළට යන්නේ ඉහළට ඵලයන් පහළට යන්නේ පහළට ඵලයන් කියලා බලائیں. ඒ පුද්ගලයා එයත් නිදර්ශනයකට ගන්නවා මිසක් අනේ උඹ කියලා දොස් කියන්න යන්නේත් නැහැ. අනේ මට සම්මසන ඥාන තියෙනවා කියලා පඬිතුගෙන්ට විශ්වාසෙන්ට යන්නේත් නැහැ. මේ තමයි ස්වභාවය. මමත් මේක නැති කාලේ සංසාරේ මොන තරම් කුණක් අල්ලගෙන කෑ ගැහුවද ඒක ඔප්පු කරලා පෙන්නන්නේ. ඒක නැති කට්ටිය නැති කරන්න කියලා අර පුදුමාකාර අවත්ථානයක් සිද්ධ වෙනවා. ඒකත් එක විදිහකට කියනවා අතීතනාගත පච්චුප්පන්නේ සංකිපිත්වා අවත්ථානේ පඤ්ඤා සම්මස්නේ ඥාන. Tamandම තේරෙන්න පටන් ගන්නවා මෙවැනි ඥානයක් පහළ නොවි අපි මේ කරන කියන දේවල් මොන තරම් අංශභාගද මොන තරම් අන්ධද මොන තරම් පොට්ටද දන්න මිනිහෙකුට මේකේ හෙළුව මේකේ විහිළුව තේරෙනවා නේද කිව්වට පස්සේ අර නිකන් නිර්වස්ත්‍ර වුණා වගේ ඒක පාරට වැටෙන්න පටන් ගන්නවා. මේක මෙහෙමනම් අතීතයේ මම වැඩ කළේ කොහොමද? මේ ඥානය ආවට පස්සේ මට මොකද වෙන්නේ? බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා පහළ වෙන්නේ ඉස්සෙල්ලා ලෝකේ අන්ධකාරය කොහොමද? පහළ වුණාට පස්සේ මොකද උනේ කියලා අර සෑම දෙයක්ම අතීත අනාගත වශයෙන් ගලපා බලන ඥානෙ. ඒකට ඉතින් මේ මේ කොච්චර පළල් විශයක්ද කියලා කියනවනම් පාලියේම විවිධාකාර නංගවලින් සඳහන් කරනවා මේ පෙනෙන පෙනිල්ල හැම දෙයකම අංශු මාත්‍ර දක්වා විස්තර කළ දකින්න දක්මක් නෙවෙයි දකින්නේ රිත්තක් වශයෙන් ගුලියක් වශයෙන් ඒකකයක් වශයෙන් මමෙක් වශයෙන් සත්‍යක් වශයෙන් දකින්න. නිසා තාම කලාප වශයෙන් තමයි මේ සම්මර්ෂණය සිදු වෙන්නේ. කලාපය වශයෙන් ඒ රිත්ත වශයෙන් ඒ ගුණුව වශයෙන් ඒ ස්කන්ධය වශයෙන් ගත්තාම ඒක අතීතේ මෙහෙමයි දැන් මෙහෙමයි ඕකේ පස්සේ මෙහෙමයි කියලා ඒක වවත්තාන දිනන කලාප සම්මර්ෂණය කියලා. ඒ යෝගාවචරයා ඒකෙන් වෙච්ච දේ තියෙන මංගල සුමංගල භාවය හෝ දුමංගල භාවය හෝ සාධාරණ අසාධාරණ හෝ ධර්ම ධර්මතාවය නෙමෙයි බලන්නේ. මේ වැඩේ යන යාන්ත්‍රණේ පේනවා දැන්. සම්මසනේමයි බලන්නේ ඒක අනුංගයේ දෙයක් වගේ මේ මේ විද්‍යාගාරයට ගත්ත පරිේශනයක් කරන පරීක්ෂකෙක් ඒ පරීක්ෂණ නිරීක්ෂණ නිගමනය බලන්න වගේ මේකෙන් තාම ආඩම්බර වෙන්න යන්නේ නැහැ ලැජ්ජාවටපත් වෙන්න යන්නේ නැහැ සම්මසන කියන දුරස්ත බැල්මට පුරුදු වෙනවා විනිශ්චයට වහා නොයලඹෙන අපන්නක ප්‍රතිපදාව සාමීච ප්‍රතිපදාව අරණ ප්‍රතිපදාවට පෙළඹෙනවා ධර්මතාවයේ දකින්නම් වහා විනිශ්චයට පෙළඹෙට නරකයි විනිශ්චයට පෙළඹිච්ච ගමන් අපි පිටරේකට දාලා කටුවෙන් වහුවා වගේ අපි ඒකට කොටු වෙනවා නිසා ඊගාජානිකාවේ තියෙන විනිශ්චය මොකද්ද ඊගාජානිකාවේ විනිශ්චය මොකද්ද කියලා ඒ සම්මසෙන්න බයින ඒකට කලාප සම්මසනය කියලා කියනවා එහෙම නැත්නම් මේකට කියනවා දන්නා වූ විපස්සනාව න්‍යායානුකූලව නොදන්නා කෙනා කොහොමද වැඩ කරන්නේ අතීතය කොහොමද? අනාගතය කොහොමද? සියුම් වෙනකොට කොහොමද? ගොරෝසු වෙනකොට කොහොමද කියලා ණය විපස්සනාවට වැටෙනවා. එකම වචනේ මේ ණය විපස්සනා කියන්නේත් ඒකමයි. එතන ණය මානසිකාරය කියලා එකට. මගේ හිත දැනට හිත යෙදුනේ මේකටයි. ඒක මට දැන් පේනවා. හිත නොයදිච්ච දේ මට පේන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ. ඒ නිසා ඒක වෙනුවට මේකට මං හිත යදුවා නම් මොකද වෙන්නේ? ආදිවාසී තමන්ගේ හිත මානසිකාරයේ හිත යොදවන චේතනාව යෝනිසෝ අයෝනිසෝ වශයෙන් වෙන්න තියෙන ඉඩ 150ට 50 බව තේරෙනවා. එකම දේ දෙතුන් සැරයක් බල්ලා ගන්න විනිශ්චයත් එක සැරයක් බලන ගන්න විනිශ්චයත් කළු සුදු වෙනසක් තියෙනවා. එතකොට මානසිකාරයේ දෙනවා මිසක් මම ගත්ත තීන්දුව හොඳයි කියලා නම්බු කරන්නවක්වත් ආනම්බු වෙන්නවක්වත් අර මනුස්සයා මෝඩ තීන්දුවක් ගත්තා කියලා පහත් කරන්නවත් නෙමෙයි. කොයි කෙනත් ওই ටික කෙරුවොත් ওই ධර්මතාවයම තමයි කියලා අර ණය මානසිකාරයට වැටෙන. ඒකට ණය දස්සනය කියලා කියනවා. ඒ වගේම පච්චක්ක ඥාන කියලා කියනවා. මේ පච්චක්ක ඥාන කියන එකට විවරණයක් සපේනේ මහසිසාරද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ ඉස්සල්ලාම අපි ආස්වාසය මේ මුල මේ මැද මේ අග ඒක 100ට 100ක් බෙගුණාට පස්සේ ප්‍රස්වාසයේ මෙන්න මුල මෙන්න මැද මෙන්න අග කියලා දැනගත්තට පස්සේ එයාට ලැබෙනවා ප්‍රත්‍යක්ෂයක් අපි කොච්චර හයියෙන් දුවදුව හුස්ම ගත්තත් හුස්ම අතර පටලවිලක් නැහැ ආශ්වාසයේ මුල මැද අග ප්‍රස්වාසයත් එක්ක පටලවිලක් නැහැ ඒ වගේම දන්නවා කාමයක් ඇවිල්ලා රාගයක් ඇවිල්ලා රාගයේ මුල මැද අග ද්වේෂත් එක්ක පටලවින්නේ නැහැ මෛත්‍රියත් එක්ක පටලවින්නේත් නැහැ හැම ධර්මතාවයකටම ස්වාධීන වූ මුලක් මැදක් අගක් තියෙනවා. ඊට පස්සේ අවකාශයක් ඕ චිත්තක්ෂණයක් විවේක දීලාමයි එතනම ඒක ප්‍රතිවිරුද්ධ ධර්මේ පහළ වෙන්න පුළුවන්. දැන් සක්මන් කරනකොට හොඳට සක්මනේ හිත යෙදිලා ඒකලසලා යනවනම් මේ පිටිපතුලේ මේ හැමෝට වෙන එකක් නෙවෙයි නිදර්ශනයක් වශයෙන් ගත්තාම මේ සීතු උණුසුම් බුබුලු දාන්න පටන් ගන්නවා. හොඳට බලනකොට මේ එකම තිරේ එකම තැන මේ සීතල ඇති වුණා ඒක 100 100ක්ම පිළ දැම්මට පස්සේ එතන උණුසුමක් එනවා. තමාට එතනම කම්පනයක් තියෙන ඒකට නිශ්චලයක් එනවා. එහෙම නැත්නම් මේක අපිට දැනෙන්නේ නැහැ. වෙනස ඇති වෙන්නෙම ওই උණුසුම් සිසිල් මාරු වෙන නිසා. කම්පන නිශ්චල මාරු වෙන නිසා. හැල්ලු ගති බර ගති මාරු වෙන නිසා එකම තැන කිසි විලිලැජ්ජාවක් නැහැ මේ රත් වෙච්ච තැන කොහොමද දැන් සීතල වෙන්නේ කියලා ධර්මතාවල එහෙම ගැටුමක් හෝ විලිලැජ්ජා ගතියක් නැහැ මෙව ඉන්න පටන් ගන්නකොට මේකම 아무තු කාන්දන් දර්ශනයක් වෙන්න පටන් ගන්න දර්ශනීය මනනන්දනීය භාවනාවක් බාටපත් වෙනවා මෙන්න මේ ණය විපස්සනාව අස්පනා අපිට සිදුවෙනකොට මෙනෙහි කිරීම අමතක වුණොත් අපි මේ වචන පොඩක් පස්සේ පැහැදිලි කරමු. මෙනෙහි කිරීම අමතක කළා මේක දිගේ ගියොත් යෝගාවචරය බල්ලවලි ගැල්ලා ගන්නවා වගේ ඇත්තා වගේ අන්තිමට චින්තන රටාවකට වැටලා සම්පූර්ණ අරගෙන යනවා භාවනාවෙන් පිටතට. ඊට පස්සේ යෝගාවචරයෙන් දැන් මෙනෙහි කරෙන්නේ නැහැ නේද? මෙනෙහි කරෙන්නේ නැහැ නේද කියලා අහුවොත් කියා කියනවා මෙනෙහි කරන්නේ මොකක්ද දැන් මට අරමුණ පේන්නේ නැහැ. ආශ්වාසය තිබුණ දැන පේන්නෙත් නැහැ ආශ්වාස වෙනස පේන්නෙත් නැහැ ඒක නිසා දැන් හිත තියෙන්නේ අරමුණේද නැද්ද කියලා මට බලා ගන්න විදියක් නැහැ නමුත් මම පටන් ගත්තේ නම් ඒකාන්ත ප්‍රත්‍යක්ෂයෙන් කියලා. එතකොට මේ පටන් ගන්න ප්‍රත්‍යක්ෂයට අපි කියනවා ණය විපස්සනාව මේ පච්චක්ක විපස්සනාව කියලා. ප්‍රත්‍යක්ෂ ඥානය කියලා. ඒත් එක්කම චිත්තක්ෂණේ ණය ණය විපස්සනාව අන්වේ ඥාන, තර්ක ඥාන ඒක අර ප්‍රත්‍යක්ෂයට පදනම් කරන ගියාට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ පරණ මතක රුචි අරුචිකන් දිගේ වල්වදිනවා. එතකොට යෝගාචරය දෙනවා දැන් නම් ඔන්න ගැස්සිලා ඇවිදිනවා එනවා ආයෙ අරමුණට ආවට පස්සේ එනවා මොකද්දෝ හරියට අස්සය අදුවද්දී නාස්ලන්නුවෙන් ඇද්දා වගේ බයිසිකලයක් ඇද්දී ස්පෝක් අතට පොටුවක් දැම්මා වගේ ඩක් ගාලා ගස්සලා හිටිනවා එතකොට තමයි තේරෙන්නේ මේ පච්චක්ක විපස්සනා ඇදලා ණය විපස්සනාට වැටලා ඒක රසයි මොකද ණය විපස්සනාව දන්න ගඳ සුවඳනේ කියන්නේ පච්චක්ක විපස්සනාව නැවු ඉතින් අර ගඳ සුවඳේ යනකොට පාරට ආයෙ අරමුණ යනවා මූල කර්මත්තන්ට ගිය ගමන් ගස්සලා හිටිනවා ඉතින් එතකොට යෝගාවචරයට මේක නිින්දද්දෝ භාවනාවද්දෝ මේක පාට අත ගැස්සුනේ මොකද? මේ ඇඟ ඇඟ ගැස්සෙන්නේ මොකද කියලා මේ නිකන් ඇතුලේ භූතෙක් ඉන්නවා පෙරේතෙක් වැහිලා වගේ කියලා එහෙමත් වෙනවා. ඒක ඇත්තටම මහසිසාරද ස්වාමීන් සඳහන් කරනවා මෙතනදී මේ සිටින පත්‍යක විපස්සනා සහ ණය විපස්සනා දෙකම විපස්සනා කියලා. හැබැයි මේ දෙකේදී ආචාර්යවරු ප්‍රධාන වෙනස් මත දෙකක හිටිනවා. ඔය අහ නැත්තම් ඕන එකක් ගතයි. අනිවාර්යයෙන් ප්‍රත්‍යක්ෂයට මුල් තැන දෙන්න ඕනේ නැවත නැවත ප්‍රත්‍යක්ෂ ගන්න ඕනේ කියන එක අපේ අපවත් වෙච්ච නායක ස්වාමීන් වහන්සේ නැවත නැවත සඳහන් කළා තියෙනවා. උන්වහන්සේ සඳහන් කළා තියෙනවා මේ වෙලාවේදී හිත සරුංගල් අරිනවා. ගත්ත පාර දිගේම ගණන් කර කර කර කර කර කර කරගෙන 100ට නම් 20යි 200ට නම් 40යි 300ට නම් 60යි 400ට නම් 80යි කියලා අර 120 තේරුම් ගත්ත ගමන් හිත යනවා ගණන් කරන්න. ගණන් කොච්චර කරුවත් වරදින්නේ නැහැ. චක්‍රේ කටපාඩම් කරනවා කියන්නේ. එක මොනාරි ප්‍රශ්නකට හිත දැම්මම ප්‍රශ්න දිගට අරගෙන යනවා. හැබැයි දැන් දන්නේ නැහැ මේ අර මුරුංග ගහයට පුදියගත්ත මිනිහා ආය නැගිටලා ඇවිල්ලා මේ ගහ කපන්නේ කියලා. මුරුංග ගහයි මේ කපන්නේ කියන එක මතක නැහැ. හැබැයි කපන එකත් කපනවා. වලිගෙම හපා ගන්න. ඉතින් ඒ නිසා එතනදී හැකිතා දුරට නැවතත් අර ප්‍රත්‍යක්ෂ විපස්සනාට මූල කර්මස්ථානෙට ආස්වාස ප්‍රසආරයට හැපෙන් තැන්ට හිත ගන්න කියන එක ඒක ආචාර්ය මතයයි. තව මතයක් තියෙනවා මේ වෙලාවේදී මේ ණය ක්‍රමය සම්පූර්ණයෙන්ම විස්තර සහිතව බලන්නේ කියලා. සබ්බේන සබ්බං කියලා සියල්ලම භාවනාකට යුතුයි. නිසා පේන දේ නොපෙන දේ සියල්ලම භාවනා කරන්න ඕන මේ වෙලාවේදී රූප ධර්ම සේරම එක එක එක එක සම්මස්නය කරන්න ඕනේ. නාම ධර්ම සේරම සම්මස්නය කරන්න ඕනේ. අජ්ජත් බහිද්දා හීන ප්‍රනීත দূරේ සාන්තිකේ ආදි වශයෙන් අර ලයිස්තු සේරම එක එක එක එක විපස්සනාට යොදවන ක්‍රමයකුත් මෑත කාලේ ප්‍රසිද්ධ වුණා. මගේ ඇඟට නම් එන්නකොටම තේරෙනවා මේ විදි ඔක්කොම දුර දිග ගියොත් පිටපොට යනවා. ලොකු ස්වාමීන් වහන්සේගේ ප්‍රතිසඳහන් කරන පුළුවන් තරම් ඒ ණය විපස්සනා ක්‍රමය මගාරවල පච්චක විපස්සනාවටම හිත තියන්න ඒක ඇත්තට මිහිරි නෑ ණය විපස්සනා බොහොම රසවත් නමුත් සමහර ගුරුවරු කියනවා නෑ මේ වෙලාව හොඳ වෙලා ඒ නිසා සියලුම කෙලස් ධර්ම සියලුම සෝබන චෛසික සියලුම නාම ධර්ම රෝධන සියලුම වාස්ථාවාස්ථාපනය කළ යුතුයි බුදුරජාන් වහන්සේ දුක්ඛම් පරිඤ්ඤයං කියන එකෙන් අදහස් කරන්නේ මේ සියල්ලම බලන්න ඕනෑ එකයි කියලා කියලා අර ලයිස්තු කියන්න දෙන ගතියකුත් තියෙනවා. ඉතින් හුඟ දෙනෙක් හැබැයි ඒකට කැමැති වගේ මට පේනවා. උගල හිතනවා ඒක තමයි අංග සම්පූර්ණ භාවනා ක්‍රමය. ඒ නිසා මේ වෙලාවේදී වටපිට ඔක්කොම අල්ලගෙන යන්න ඕන කියලා. මේ මත දෙකක් මේ වවත්තාන ක්‍රමේ පවතිනවා. කෙසේ නමුත් කාලය පිළිබඳ ප්‍රශ්නයක් එනවා. අපිට හම්බෙලා තියෙන වෙලාවේදී අදාළ කොටස තමයි එන්නේ. ඒ ටික බලන්න ගියොත් අනිත් එක අනිවාර්යයෙන්ම විසඳෙනවා. ඒ නිසා ඒ ටික සාර්ථක නම් අනිත් ටිකත් වෙනවා කියලා පච්චක විපස්සනා ඉස්සරහින් තියන පච්චක කියලා කියන්නේ පචි අක්ක කියන එකයි. අක්ක කියලා කියන්නේ ඇහැට පච්චක කියලා කියන්නේ අස්පනා අපිට පේන දේ පමණයි. අනික හරිය ණය ක්‍රමයට යනවා. ඒ නතර වෙලා පච්චක්කේ පැත්තක තියලා ණය ක්‍රමයට අනුව ඔක්කොම කිර කිරා මනමනා බලන ක්‍රමේ මම විහිළුවට ලක් කරනවා. ඒ කියන්නේ කාටවත් දොස් කියන්න ඕන නිසා නෙවෙයි. මගෙත් අදහසක් තියෙනවා. ඒ සමාන්තර ගතියක් මට පේනවා අපත්‍ත්‍ය නායක ස්වාමීන් වහන්සේත් කියලා තිනවා. ඉදිරිපත් වෙන දේ තමයි අපේ සංසාර ගැටේ. ඒක ලිහිච්චාම අන්තිම ලිහෙයි කියලා. කෙසේ නමුත් මේ මත දෙක අපිට තාම සාරුවඥතාඥාණය ලැබනකම් මේකයි කියලා කියන්න බෑ. ඒකට හේතුව මේකට විස්තර කරන කතාවල් රසන්න කිව්වා අපේ බුරුම ස්වාමීන් වහන්සේ සාරුවච්චන් වහන්සේ සාරුවඥතාඥාණය ලබා ගන්න ගිහිල්ලා මේ සම්මසන අවස්ථාවේදී දසදහසක් සක්වල තියෙන සේරම අවිඥානික සවිඥානික ධර්ම සම්මර්ෂණය කරලයි බුද්ධ රාජ්‍යයටපත් උනේ. ඒකයි උන්වහන්සේට සාරා සංකේ කල්පලක්ෂයක් ඒ වැඩ ගොඩක් කරන සිද්ධ උනේ කිසිම දෙයක් නොදන්න දෙයක් ඉතුරු කරේ නැහැ කියලා. ඊට පස්සේ උන්වහන්සේගේ ධර්මසේනාසනාධිපතිත්ව ලැබු සාරිපුත්‍ර ස්වාමීගේ මහා ස්වාමීන් වහන්සේ දඹදිව තලයේ අතීතාකල් අවිඥානික සවිඥානික සියල්ලම වස්තු සම්මර්ෂණය කළා. ඒ නිසා උන්වහන්සේට මොග්ගල්ලාන ස්වාමීන්ට වැඩි සුමානයක් භාවනා කරන්න සිද්ධ වුණා. මොග්ගල්ලාන ස්වාමීන්සේ කලින් සෝ පස්සේ සෝවානෙලා ඉක්මනට රහත් වුණා. ඒ නිසා දැන් අර මං කලින් කියාපු තාට පච්චක්ක විපස්සනාම පමණමයි කියාගෙන යන කෙනා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පිටිපස්සේ යන කෙනා. අර මතුවෙන මතුවෙන දේවල් සේරම බලන්න ඕන කියන එක සාරිපුත්‍ර ක්‍රමයට කිට්ටු නිසා අපිට කියන්න බෑ මේක සාසන විරෝධී කියලා. හැබැයි ඒගොල්ල කියන මොග්ගල්ලාන ක්‍රමය හොඳ නෑ. ඒක මේ යටි කෝටිතෝ පීලෙන්තෝ විය කියලා නිදර්ශනයක් දක්වනවා. මේ පාර දිගේම ඉර ඇඳිලා යන්නේ හැරමිටියෙන් අනමිනට හැරමිනියට යටපැත්තේ තින්ත ටිකක් ගාවොත් පාරේ තැන් තැන් වල තිත් තිත් තිත් තිත් වැටි වැටි තියෙනවා. එතකොටත් මිනිහා පාර ගෙවම් කරව බව තමයි කියවෙන්නේ. නමුත් යට්ටිය කියලා කියන්නේ හැරමිටියට, කෝටිය කියලා කියන්නේ කෙලවර, යට්ටි කෝටිතෝ පීලෙන්තෝ වී කියන හැරමිටිය යටකොණින් ඇන ඇන යන්නා මිනිහා වගේ තැන් තැන් වල පේන නිසා එයාගේ විපස්සනාව කඩ කඩ විපස්සනාවක් කියලා දෙගනට දෙන චෝදනා කරනවා ඉතින් දෙන්නම බරපතලයි සාරිපුත්‍ර සාංශේ මොග්ගලණ සාංශේ. ඒ නිසා අපි මේක බෞසුත වශයෙන් විසඳන්න යන්න ඕනේ නමුත් මේ විපස්සනා කරගෙන යනකොට ප්‍රායෝගික ඉගයක් වශයෙන් කියනනම් හැකිතාක් දුරට තමගේ මූල කර්මස්ථානට ආශ්‍රයෙන් කිට්ටුවම පවත්නකොට වරදින්න තියෙන ඉඩ අඩුයි. හැබැයි මේ වෙලාවේදී ටිකක් අස්තිරං ගහන එක පාරෙන් පිටපයින් එක භාවනායේ හැටියක් බව තමන්ගේ දෝෂයක් නොවන බවත් මතක තියාගන්න ඕනේ. ඒ වෙලාවට කියන්න ඕනේ ඒක සාරිපුත්ත ක්‍රමය කියලා. <coughs> අර මුනේව නැවත නැවතත් මේ පිට යන්න දෙන්නේ නැතුව පාරමුණට ඇද ඇද යන ක්‍රමය මොකල්ලාන ක්‍රමය කියලා කියයි. ඉතින් ওই දෙකට ක්‍රම දෙකක් එන එකට වරදින දෙයක් නෑ නෙමෙයි. දෙන්නේ කිටියයි දෙන්න දෙවිදියකටපත් උනේ. නමුත් දැනටම ඔය එක එක කරන්නේ නියවන විරිත්තන ගතිය තමයි ටිකක් සවුත්තු. අර කරන කරා මෙයාට විරුද්ධව කතා කරනවා මෙයා කරන එකට අරයට විරුද්ධව කතා කරනවා. ඒතකොට අම්මා හොඳයි කිව්වා තාත්තා හොඳයි කිව්වා වගේ නිකන් එනිසා නම් එනිසා පවතිමේ නංගියේ මල්ලිය දෙන්නම හොඳේ කියා කියලා අපි අනේකයි අපිට දෙන්නේ. ඒ නිසා මෙතනදී මේ ණය විපස්සනා ක්‍රමය සහ පච්චක විපස්සනා ක්‍රමය බහුශ්‍රුත දර්ශන විද්‍යාව ගත්තොත් කියලානිම කරන්න බැරි වටිනාකමක් තියෙනවා. යෝගාවචරයට කියලා ඉස්සල්ලාම සංසාරේ තමන්ගේ අත්දැකීම කියලා එකක් එන්න පටන් ගන්නවා. ඒ අත්දැකීම අනුව බුද්ධ දේශනාව ඉතී ණය ක්‍රමයට තේරුම් ගන්න පටන් ගත්ත නිසා සම්මසන ඥානෙ නොලබපු කෙනෙක් සූත්‍රයක් කියවනකොට වෙනස් අදහසක් තියෙනවා. ඒකේ තියෙන නිකම් වචන රසයක් පමණයි. සම්මසන ඥාන ලැබපු කෙනා සූත්‍රයක් කියවනකොට ඒකේ ඕජාව වැටෙන්න පටන් ගන්නවා. බුදුහාමර මේ වචන ටිකක් විතරක් නෙවෙයි උන්වහන්සේ ලැබුව අත්දැකීම අපිත් එක්ක හදා බෙද ගැනීමක් සිදු වෙනවා. ඒ කියන්නේ අපි ඉස්සලාම අයිනුවාන කියූපේ කරන වචන හදාන් ටික කරන වාක්‍යයක් හදාන් ලියාගෙන රචන ලියන්න පටන් අරගෙන දැන් විෂයක් හදාන්න වෙලා මේ ඉතිහාසය මේ භූගෝලය මේ භෞතික විද්‍යාව කියලා විෂය රසය ගන්න නම් අයන අයනත් ඕනේ වචනත් ඕනේ වාක්‍යත් ඕනේ රචනා ලිවීමත් අවශ්‍යයි. නමුත් දැන් තේමාව එන්න පටන් ගන්නවා. අන්න ඒක නිසයි කියන්නේ මේක භාවනාවට සල්ලං වීමක්, වැඩි වියපත් වීමක්, විපස්සනාට බැස ගැනීමක් කියලා. ඉතින් ඒක අර මේ බුදුම ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ඒක තමයි මේ විපස්සනා ප්‍රථම ධානය කියලා. ඉතින් ඒකට සාධකයක් වශයෙන් ඔය විසුද්ධි මාර්ගයට ලියපු අටුවා වගේ පොත්වල සඳහන් කරනවා මෙතනදී පවතින සමාධිය සමත සමාධියක් නොවන බවත් ඒකට කණික සමාධිය කියන වචනේ යොදන්න පුළුවන් බවත් කණික සමාධීති කණමත්ථට්ඨිතික සමාධි කියලා කියනවා. ඒ ක්ෂණ මාත්‍රයේ මත පවතින සමාධියක්. මතුවෙන අරමුණ එකම නෙවෙයි. මවතුන අරමුණේ විවිධ පැතිකඩ තියෙනවා. නමුත් කොයි පැතිකඩ ආවත් ඒ අරමුණට එනකොටම හරියටම මෙනෙහි කරන හිත ඒකට යනවා. උදාහරණයක් වශයෙන් කියනනම් මුංගට වැලිය කලවම් කරලා විසිකිරුවොත් පරිවිරයනකට පරිවිරයන කවදාකවත් වැලියට ඒකට ගහන්නේ. ටක් ගාලා ගහන්නේ බොල්ල නැමිල වදින්න මුං ඇටේටමයි. ඒකේ ආයේ පරියට වරදින්නේ අපි කොච්චර වැලිත් එක්ක කලවම් කරලා ගහවත් වරදින්නේ. වගේ අපේ හිතට මේ රාගේ මේ ද්වේෂය කිව්වට ද්වේෂය රාගය පටලව ගන්නෑ මෙතෙන්ට ආවට පස්සේ හිත. මේ ආස්වාස මේ ප්‍රසවාස කිව්වට පටලව ගන්නෑ. මේ සක්මන මේ පරියන්ක කිව්වට පටලව ගන්නෑ. මේ කනවා මේ බොනවා මේ වැසිකිලි කැසිකිලි කරනවා කියලා කිසිම පටලවිල්ලක් නැහැ හරියටම ආරමුණට යන නිසා කනමත් අට්ටිජික සමාධි කියනවා. තේපි ආරම්මනේ නිරන්තරං ඒකාකාරේන පවත්තමානෝ. පටිපක්ඛේන අනබිබූතෝ අප්පිතෝ විය චිත්තං නිච්චලන්ට අපේති කියලා පුදුමාකාර තොරණක් ඇඳලා පෙන්නනවා. ටීකාචාරින් වහන්සේලා මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ ඒ කනමත්තට්ටික සමාධියට හිත කර්මන්නේ වෙච්චාම ඒ කියන්නේ තීන තීන බෙදිල්ල හරියටම බුල්සයිකට වදිනවා. මුතන් පයින් බිම්මට වෙඩි තිබ්බොත් කැවුත්තටම වදිනවා. වරදින්නේම නැහැ. අන්නේ වගේ වෙලාවක් එනවා. අන්නේ වෙලාවේදී හිත වැඩ කරන්නේ කොහොමද? ආරම්මනේ ඒකාකාරයෙන් නිරන්තරම් පවත්තමානෝ. තමන් හොඳටම දන්නවා සද්දත් ඇහෙනවා වේදනක් තියෙනවා හිතවිලි තියෙනවා ආස්වාසෙටමයි ආස්වාස එනකොට හිත යන්නේ ප්‍රස්වාසෙටමයි හිත යන්නේ කොච්චර වේදනා සද්ද තිබ්බත් හිත කලකොල්ලේ නැහැ ආස්වාසෙ ප්‍රස්වාසෙ වැටෙනවා ඒකාකාරව පවත්තනම හිත අන්තබන්ද නැහැ එහි මට මේ භාවනා කරන්දි සද්ද ඇහෙන්නේ එහි මට මේ භාවනා කරද්දි වේදනාව දැනෙන්නේ එහි මට මේ භාවනා කරන්දි හිතවිලි එන්නේ කියන එයාට ගන්න එයා දන්නවා පහු කළා තියෙන්නේ ඒකාකාරයෙන් නිරන්තරම් පවත්තමානෝ. පටිපක්ඛේන අනබිබූතෝ. හිත මේ දකින්න අරමුණේ රාගයක් ඇති කරන්නේ නැහැ. රාගයක් ඇති කරන දැන ආස්වාසේ බලමුන රාග කරන්නේ. ඒ වගේම ප්‍රසාර ආස්වාස ප්‍රසාර දැකලා නැදකින් කියන්නේත් නැහැ. ඒකමයි මේක ඇති වැඩක් නැහැ කියලා ඒකාකාරීකමට ඉඩ දෙන්නේ නැහැ. පටිගයක්වත් නැහැ. නිදිමතකුත් නැහැ. අරමුණ දැන් සියුම් හැපෙන තැනක් දන්නේ නැහැ. ඉතින් මම මොකද කරන්න කියලා හිත කිරා වැටෙන්න දෙන්නේ නැහැ. සැකේකුත් නැහැ මට වැරදිලාද මගේ ගුරුවරට වැරදිලාද මෙව්වත් භාවනා ක්‍රමද ඕකෙන් පුළුවන් ද නිවන් දකින්න කියලා එහෙම සැකයක් එන්නේ නැහැ. උද්දච්ච භාවයකුත් නැහැ. හිතන්නේ වතුර වලකට රැල්ල වදිනකොට ඒ වතුරේ ඡායාව පෙන්වන ගතිය නැති වෙනවනේ උද්දච්ච වෙනකොට සැලෙන ගතියට එනවනේ. කොඩියක් උස කණුවක් ගහපුවාම හුළඟේ සටපට සටපට ගාලා වැයෙනකොට ඒකාකාර ගතියක් නැහැ. ඒ වගේ හිතේ සැලෙන ගතිත් නැහැ. ඒකට යෝගාවචරයට එනවා රාගේ නැහැ, ద్వේෂේ නැහැ, නිදිමතක් නැහැ, සැකයක් නැහැ. සැලෙන ගතියක් නැහැ. මේ අරමුණමයි පේන්නේ කියලා ඒකාකාර ගතියක් එන්න පටන් ගන්නවා. ඒක නිරන්තරව පවතිනවා. එතකොට පටිපක්කාන විභූත කියන නීවරණ ධර්මගේ ප්‍රතිපක්ෂ භාවයකුත් නැහැ. එතකොට චිත්තං අප්පිතෝ විය නිච්චලන්ට අපේති කියලා තියෙනවා. අර්පණාට බැසගත්තාසේ නිශ්චල වෙන්න පටන් ගන්නවා. එතකොට කියන්නේ තියෙන්නේ මොකද්ද? අරමුණ එන වේගයමයි හිත එන්නේ දෙකම අධික වේගයෙන් ගියාට දෙකම සමාන වේග නිසා හරියට නිශ්චලව ගමන් කරන්න වගේ tempat දෙකකින් tempat දෙකකට මාරු වෙන්න වගේ හිතයි අරමුණයි සම්පාත මේක තමයි මෙතන තියෙන අපූර්ව සිද්ධිය. අපි හිතන හිතීමේ දුවන ආශ්‍රයක් උඩ අලුපෝල් ගෙඩියක් තිබ්බොත් හිතවන්න බෑ කියලා. ඇත්තනේ. අලුපෝලත් එහෙමයි වා කතා මේ මේ රවුම් අස පිටත් රවුම් කොහොමද හිටින්නේ කියලා. නැත්නම් ජූල්සන් කියන මනුස්සයා කියනවා පිටර කෙලින් හිටවන්න පුළුවන්. පිටර කෙලින් අතට වේගෙන් කරකැවුවොත් කෙලින් හිට ගන්න. සත්‍ය කාසියත් කුරුසෙට තියෙන තීරවල ගැහුවොත් එක පැත්තට හයියෙන් සිංගල කරවෙනකොට හිට ගන්න. අනිත් වගේ හිත ඒ සමාධියට ආපු ගමන් ඒ සතියට ආවට ගස්සේ ගමන් ඒ අරමුණ හා යන වේගෙන් සමාන වුණාම අර්පණා සමාධියකට හා සමව ඇති වෙන මේ සමාධිය තමයි ඒකග්ගතාව මේ විපස්සනා සමාධි කියලා කියන්නේ. එන්නේ විපස්සනා සමාධිය ආපු නැති මිනිහා පුදුමාකාර විදියට දොස් කියනවා ආපු මනුස්සයා ඒ ගැන කියනකොට. ඉතින් අපි ලොකු දානදි කියනවා යාළුවෝ දෙන්නෙක් කැලේ යනකොට ඒ දෙන්නට වතුර නැති වෙච්ච ලාවේ එක මිනිස්සෙක් පුළුවන්කම තියෙන නිසාත් උනන්දුව තියෙන නිසාත් විශාල ගහක් උඩ නැගලා බලලා කියනවා අන්නර අර හරියනම් වැවක් තියෙනවා යාළුවා යන් කියලා. අර බුබ්බඩය පල්ලෙහාටලා ගස් නැගින්න බැරි එකක් කියනවා පිස්සු කතා ගන්න බෑ උඹට පේනවා මට පේන්නේ බෑ. එහෙම පේන්නේ නැහැ. උඹ නිකන් මේ බොරු කරන්න හදන්නේ, මාව උනන්දු කරන්න හදන්නේ. මේ මට බෑ මම බුදිය ගන්නවා කියලා. ධර්මසිංහ කියන නෑ මං ගහ උඩ ඉඳලා බලන්නේ. ඉතින් මට ගස් නගින්න බෑනේ. පේනවා උඹටත් පේනවා මටත් පේනවා කියලා. ඉතින් ওই විදිහට භාවනා කරපු යත්තන්ගේ කතාවට නොකරපු යත්තෝ රහු බැඳගෙන චෝදනා කරනවා. "ඔව්වා මේ පිස්සු ඔව්වා ඔහොම වෙන්න බෑ. මේන අපිට පේන්න එපායි" කියලා. මුල ඒගොල්ලොත් හිතාගෙන ඇහැ තියනවා කියලා. අන්න ඒක මේ බාහිර කෙනෙකුගේ චෝදනා නෙවෙයි අපේම පරණ මතකයේ අපේ වර්තමාන මතකයට අභියෝග කරනවා. අපි මේ මතකය ඊගා චිත්තක්ෂණයට අභියෝග වෙනවා මේ මොලේ නරක වෙලා වෙන්න ඇති. නැත්නම් මේ ගුරුවරයා වැරදිලා වෙන්න ඇති. එහෙම නැත්නම් මේ වෙන මොකක් හරි වෙන්න ඇති කියලා අපිත් කරන්නේ අරකට කෙනෙක්ම් කරන එකම තමයි. ඔක නැවත නැවත වෙනකොට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේ බල රේඛාව දිගේ ගියොත් මේ සම්ප්‍රේෂණය සිදු මේ බල රේඛාවේ මොන හරි සාක්කියක් සාධකයක් ඇද වුණොත් බලය අන්‍ය විහිිත වෙනවා. අන්‍ය විහිිත නොවි කෙලීම ගමන් කරන්න හැමදාම හරියන්නේ හරියන වෙලාවෙදි තේරුම් ගන්න මේ බුදුහාමුදුරෝ ආවට ගියාට කරපයක් නෙවෙයි හොඳට දැනුවත්ව කරපු දෙයක් අපේ ඒ ශ්‍රද්ධා විද්‍ය සත්‍ය සමාධි ප්‍රඥා කියන ධර්ම එකලස් වුණාට පස්සේ අපි දර්ශනේ දකින්න හැටි වෙනස් ඒක ඒ ශ්‍රද්ධා විද්‍ය සත්‍ය සමාධි අවුල් වෙච්ච හිතරවත් පිළිගන්න බෑ භාවනා නොකරන මිත්‍යා දෘෂ්ටිය ගැන කුමන කියනම කවරේද ඉතින් ඒක නිසා මේ සම්මසන ඥාන හැවහැලිල්ලක් වැඩි වියපත් වීමක් එහෙම නැත්නම් මේ එලිපත්ත පැනිල්ලක් සිද්ධ වෙනවා. මේක හැම පරියන්කයකදීම සිද්ධ වුණොත් පරියන්කේ සාර්ථකයි කියයි. හැබැයි එහෙම වෙන්නේ නැහැ. කලාතුරකින් දවසක තමයි වෙන්නේ. හැබැයි හත අටක සැරයක් එකක් වුණොත් ලොකු අදිෂ්ඨාන ශක්තියක් වෙනවා. ලොකු චිත්ත ශක්තියක් කරන එහෙම තමයි යෝගාවචරය අනාගතයේදී බලන්නේ. ඒ නිසා මම අද කලින් කිව්වා වගේ මේකට තව විස්තර ටිකක් එකතු කරොත් හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් නමුත් අද දවසේ ධර්මදේශනා පැය સમાપ્ત නිසා අපි මෙතනින් මේ 18 වෙනි දේශනේ නතර කරනවා. අනිත් දවසටත් මේට අදාළ මූලධර්ම සහ ප්‍රායෝගික කරුණු ඉදිරිපත් කරගෙන ඒ කරගෙන යන මේ සත්වස් කාලයක් ඇතුළේ කරන යන භාවනාව තව තවත් ධෛර්යයෙන් යුක්තව තමන්ගේම අත්දැකීම් සහ වැරදි තමන්තුම ගුරුවරයෙක් වශයෙන් කරගෙන ඉදිරියට යන්න මේ ධර්ම කොටාසියත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සෑම දිනාටම ඒ ඒ ඥාන ඒ ඒ මේ ශක්ති පහළ වීමෙන් මේ තත්ත්‍ය අවබෝධයේ මේ වස් කාලය තුළදීම සිදු කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා. භාවනා පිළිබඳ හෝ කිය යුතු කළ යුතුමක් තියෙනවනම් ප්‍රකාශයක් තියෙනවනම් අපි ඒකට කෙටි වේලාවක් අරගමු. එහෙම නැත්නම් අපි සම්ප්‍රදාන කුල දිව්‍යයන් පින්දීමේ ඥාතීන් සීපත් කර ගැනීමෙන් පරමාර්ථ සීපත් කර ගැනීමෙන් අපේ දේශනා සතිවාරය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා.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 ඉතාමත්ම අඩු අපි ස්ථාන විසින් තීන්දුව කරන ටිකක් විතරයි ඕනෙනවා දාන්න එපයි කියලා කියනවා. ඇඳපුයි, කබඩ් එකකුයි, රෙදීල් වෙන රාක්කුයි විතරයි තිරවත් දාන්න එපයි කියනවා. ඒට හේතුව වශයෙන් සමහරක් මතක් කරන්නේ අපි සීග්‍රෙන් සුඛෝභෝගීත්වයට යනවායි කියලා අපිට චෝදනා පිටින් එල්ල වෙනවලු එකක්. අනිත් එක මෙතෙන් දෙන කට්ටියට එහෙම රකින්න පෞද්ගලිකත්වයක් ඇත්තේ නැහැ. ওই තියෙන මට්ටමේ ඇති කියලා. ඒක නිසා ඊයේ තීන්දුවකට එළඹෙන්නේ නැහැ. නමුත් ඒක නගන ඉදිරිපත් කරා. සීමාවයි හිතුම් මෙතන නෑ. ඒයි හිතුම් බලනවා. ඒ යට තියෙන කාමර ටිකෙන් අපි ගන්න විනිශ්චය තීන්දුව තමයි පල්ලෙහා කාලා හැදුවර පස්සෙත් කරන්න වෙන්නේ. ඒ නිසා ඒකෙදී දැනට කාට හරි ඉන්න කට්ටියට වැටහෙනවා නම් මේට වැඩිය පහසුකම් අවශ්‍යයි කියලා ලිඛිතව දෙන්න. එතකොට මට අපි ඊගාශ කාර්ය සභාවට ඇස්සෙච්චාම කියන්න පුළුවන්. ඒකදී මේ දෙගොල්ල අතර ඒ කියන්නේ කාර්ය සභාවේම කට්ටිය අතර සම්පූර්ණ මත දෙක තියෙනවා. මේට වැඩිය පහසුකම් ටිකක් තිබිය යුතුයි. තව කෙනෙක් කියනවා ඇඳක්වත් ඕනේ නැහැ. පැදුර තිබුණොත් ඇති. නමුත් අර උල්ලතර දාන නිසා ඇඳක් තියෙනවා. ඊ ඇඳ වලට ගෙනත් දාලා තියෙනවා. ඒකට ඒක ගෙනත් දෙනකන් ඒක පිළිබඳව මම මතක් කිරීම කරනවා. ඒකට යෙදෙන අයට කිව්වා අපඩාවෙන්වත් ඕන නැති දේවල් ඒ කාමර වල දෙන්න බෑ. හැබැයි වැසිකිළියට අවශ්‍ය ටික ගෙනත් දෙනවා කියලා කණ්ණාඩි නැති ප්‍රශ්නේ. ඉතින් මාත් කිව්වා ඉතින් අපිට උගන්වනකොට ඥානන්ද සාංශ කිව්වේ කණ්ණාඩියෙන් බලලා ඉස්සරහ නම් බෑ. ඒක පිටිපස්ස බලන්න බෑනේ උසට. පිළිපත් වහන කොහොමවත් අත ගාලානේ බාන්නේ ඉස්සරහ පැත්තත් අත ගාලා බාවම හරි කියලා. මම කැමයි මම බාත් รู ම් එකේ සමාහට කණ්ණාඩිය තියෙනවා. එනකොට ඒ භික්ෂුන් වහන්සේලාට වශයෙන් නම් කියලා තියෙන්නේ ඒ අගේ නැති දේවල් පුරුදු කරගන්න එපයි කියලා. ගිහියත් අන්න හරි අමාරු. ඉතින් ඒක පිළිබඳව මම මේ අදහස් ප්‍රකාශ කරන්නේ ගිහියත් තින්න තැන කාට හරි කියනවා නම් මේ දර්ශයේ මෙන්න මේකයි තියෙන්න ඕනේ කියලා ඔය කියන විදිහට ඇඳකුත් කවදෙකුත් රිටියල් එකක් මේවකක් දොරේ ගහලා දීපුවාම ඒක මදිනා ඔයගේ තියෙන දේවල් තියෙනවා යෝජනා කරන්න යෝජනා ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ ස්ථිර කරන්නෙත් නැහැ අපි සම්මුතියකට එන්න හදනවා දෙවෙනි එක අපි අද මේ හවස අපි යන්න බලාපොරොත්තු වෙන කොළඹ ආයසුඳු වඩම්මගෙන ඉතින් 12 විතර කවුරුත් ගිහලා ඊයේ වගේ පිළිත්‍යක් කියමු කියලා අපි වඩම්මන මම කිව්වා නේද මට කියනවා තයි එතකොට මේ මේ තිර දාන්න පස්සේ මේ ජනල් වලට දැම්ම නම් නේද පේනවනේ එළිය ගැතුළු ඔක්කොම පේන්න තියෙනවනේ නැත්තම් බුදිය වැටෙනවා නෑ දුවක් කරමාරු ගන්න බෑනේ. මේක ඉතින් දෙයක් නෑ. අද පැය 24ම කවුරක්වත් නෑ. ඈ? දෙයක් නෑ. අවසරයෙන් ශබ්දයෙන් කියලා හැම කාමරයකමයි ශාලාවේ කිසිම බෝඩ් ගහන්න එපා. මේක කිසිම තැනක වපනේ කරන්න එපා. මේ කියන්නේ ඒකට තමයි. ඕල් දැනක යන්න හැම තැනම බෝඩ් ගහලා තිනවා අසලාසින් ටයිගර්ලාදී අරවල් කරන්න එපා. මොකටේ? මොකක් ආවත් ඉන්න කට්ටිය සද්ද කරන්න තියෙනවනම් කවුරක්වත් එන්නේ නැහැ. මේක ඉන්න කට්ටියට තේරෙන්නේ නැති ගායලා තියෙන්නේ. ඉන්න කට්ටිය දැක්කකොහම ඇයි හොඳයි කියනවා. රිලව දකපම නියව ගන්නවා. ඇයි හොඳයි කියන්නේ ඕනේ කියන පිටේ ගොඩේ දවස මොකද්ද කියලා අහන්න ඕනේ. නමුත් ඔය පයිරු බාහරකම් ඕනේ ඉන්න කට්ටිය හොඳට ඒ කටයුතු කරනවනම් පිටින් එන මිනිස්සු තක්කු මුක්කු වෙනවා. පිටින් එන කට්ටිය හැම එකනා කරටක් දාන කතා කරන පටන් ගත්තොත් අර උල්ලොත් අපේ කටක් දාලා යනකෝ අරකෝ බැලලත් යනවා. මොන භාවනාද කරන්නේ කට්ටියත් එක්ක ඉතලා මුලත් එක්ක කතා කතා කරගෙන ඉන්නවා කියලා කියලත් නැහැ. මේ දෙකම එන්න ඕනේ අපිට. ඒවා තියෙනවා අපි ගන්න. ඒ නිසා බෝඩ් ගන්නකොට මම මම බලන පුළුවන් තරම් කතා කරලා විසඳමු. බෝඩ් ගන්නවා කියලා කියන්නේ ද්වේෂය. බෝඩ් නැතුව නෙමෙයි අපි ළඟ දැන් බෝඩ් ප්‍රෝග්‍රෑම් තියෙනවා. ඒ මගේ අදහස තමයි කාටවත් අවල් දෙක කරපන් කියලා කියන්න ඕනකමකුත් නැහැ. අවශ්‍යතාවය කියනවා පුළුවන් කරන කරමු. මේ මේ භාවනා මැදට තන කිව්ව වැටේ. නිසනවනේ විතරයි පුළුවන් තරම් මේ කුටියක් කුටියක් ගන්න බෝඩ් ගහලා නැතුව පේන්න කියලා දෙන්න ඉන්න හැම කෙනෙක්ම මතක තියාගන්න ඉන්න හැම කෙනෙක්ම මතක තියාගන්න අපි මේ නිවන් දකලා ගියත් අපි කරපු වැඩේ ඉතුරු වෙන ආදර්ශය බරපතලයි වගේ කියන්නේ හැම වෙලාවෙම හරි වැඩ වගේක් කරනවා සමහරවිට වැඩි කරන්නේ තමයි කතා කරන්න තියෙන ඇති නමුත් පුළුවන් තරම් ඒක අඩුවෙන් කරන්න බලන්න කරනකොට ඕක ඇඟට දිරවනවා නිසා මේ මේ තියන්න ඕන බඩ ටිකක් කාමරෙන් කාමරට ගහලා තියන්නේ කියලා කිව්වා. මේෙන් එහාට මොනවක්වත් දාන්න දෙන්න එපා මේකට. පිටට ඕනම් කියලා ගහලා තිනවා කරුණාකරලා යනකොට මේ රේසර නමන අරගෙන යන්න. කිසිම දෙයක් තියලා නැහැ. හැම කාමරයකම තත්බුරුසුයි බාගෙට මෙලකපු ටූත් පේස්ට් නුයි රේසරුයි. සාමාන්‍යයෙන් පාපිකේ වැඩිපුර දෙනවද නැහැ. ඈ? පාපිකෙන් ගොඩක් තියනවද නැහැ. ඒක තමයි මම කිව්වේ මම බලලා බලන්න කියලා සීමා ඇසුතුන බලන්නේ කිව්වා. ඒ ඔක්කොම හිතලා අපි සම්මුතියකට එමු. තාම සම්මුතියට ඇවිල්ලා නැහැ අපි. මේ කියන්න දන්නේ ඒක පිළිබඳව මාති මතාන්තර එක එක එක මත මතාන්තර දින නිසා ඒ දැල්ම කාපර් මේ තිරමාන රෙදිත් ගෙනල්ලා මෙෂර්මන්ට්ස් උත් අරගෙන මම තීජ කතා කරා දැම්මොත් දැම්මට වැඩි හොඳයි නොදන්නේ ඒක කුටි වලත් නැහනේ කප් මේ තිර දාන්නේ කුටි වල පේන්නේ කාමරේ තියෙනවනේ මේක ලයිට් එක දාගුවාම ඇතුළ ඔක්කොම ලයිට් එක අඩු කරන්න ගියා 5 වෝල්ට් දාන්න එක වැඩි එළිය තියෙන ලයිට් දාන්න නැතුව ඔක්කොම එනර්ජි සේවිං බල්බ් දාන්න ගියා 5 වෝල්ට්ස් තියෙන්නේ එසකට ඕක ඇතුලේම කුමාර සපක් මොකක්වත් ඕනේ කරන්නේ දැන් සවනස් මම ඒ කිව්වේ මේ මේ තුපන් මේ මෙයා මොනවද මේ ඇදුරු ගහලා තියෙන වටේම මේ ජනෙල් වල මේ පේන්නේ නැති වෙන්නේ ඊට කැත ඒකයි මම බැලුවේ ජනෙල් වල පැතුරු ගහලා තියෙන ඒකත් එහෙම කරන්න එපා ඒකත් ඉතින් මේ මේ වැඩි ඇඳුම් ගින්න නැහැ මේ තැනකට ඒක ඇඳුම නැති වෙන කුමාරු කරන්නේ කම්පුනි වහනනේ උඩ ගැලපා ගන්න නෑ කොහොම හරි ඇවිල්ලා තියෙන අදහස යම් කිසි තියෙනවා මේ වගේ තියෙනවා නම් මගේ අදහස වශයෙන් ලිඛිතව දෙන්න. එතකොට මට පුළුවන් පාරකරුවක් ගියාම මේ පිටින් අපිට චෝදනා කරනවා වගේම වැතුලේ බහැලා වැඩ කරන මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා. පිටේ ඉඳලා පොඩි ඉඳලා පින්න මිනිසුන්ගේ වතර නෙවෙයි. දෙකම දැන් තියෙන්නේ මේ තැම්බෙන වෙලාව. ප්‍රොසෙස් වෙන වෙලාව. ඒකයි මම මේ මතක් කරගන්නේ. ඒ කතා කරපු දෙන්නම කාර්කතභාවය දෙන්නම භාවනා කරන දෙන්නේ ඇතුලේ ඒ දෙන්නම එක්කෙනෙක් කෙනා තිබිය යුතුයි කියලා අන්තිකන කරන්නේ නැහැ.